පැවිදි ජීවිතය තුළ සම්පූර්ණයෙන් නිවන් මඟට හික්මෙන්නට අදාළ විදි වැඩපිළිවෙලක් බුදුරන් වහන්සේ පණවන්න පෙර පවා තිබුණා. ඒ කියන්නේ සත්‍යවාදීව යම් කිසි කෙනෙක් ජීවිතේ හිතපු තැනදී තමන්ගේ කෝණයට කොටු වෙන කාරණාවක සත්‍යයක් නොදකින විට අනිවාර්යයෙන්ම ගුරුවරයා ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් හම්බුනහම ඒ ගුරුවරයාට යොමු වෙච්ච බවක් තියෙනවා. ඒ යොමු වෙච්ච බවත් එක්ක ජීවිතයේ සිදුවෙන වත්පිළිවෙත් ටිකක් නැත්නම් වැඩ වැඩ කටයුත්තක් තියෙනවා සම්පූර්ණයෙන් තමන්ගේ ජීවිතේට ඉඩක් නැතුව. ඒකට කියනවා උපාධ්‍යාය වත්ත ආචාර්ය වත කියලා. උපාධ්‍යාය වත ආචාර්ය වතට අමතරව තියෙනවා ආරණ්‍යයකට ගියාම ඉන්නේ කොහොමද? ඒ කියන්නේ ඒවා කියලා දෙන්න ඕනේව නෙමෙයි. මුල් කාලේ ඒ දේවල් එහෙමම පිළිපැද්දා. නමුත් පිළි නොපදින තැනදී කියලා දෙන්න ඕනකමක් ඇති වුණා. ඉතින් ඒ නිසා අපි හරියටම ධර්මය එක යොමු වෙලා තියෙනවා නම් ඒ යොමු වෙච්ච තැනදී මේ වත් පිළිවෙත් කියන එක හික්මන ක්‍රමයක් එක්ක වැඩෙන එකක්. ඒක නිසා අපි බුදුරණවහන්සේ ඊළඟට පනවපු කාරණා අපි ඉක්මෙන්නට ඕනේ. මේ වත්පිළිවෙත් තුළින් සම්පූර්ණ හික්මීම ඉස්මතු වෙනවා. ඒ කියන්නේ දැන් අපර නිවන් මාගේ හික්මෙන්ද අමාරු වෙලා තියෙන්නේ ධර්මයේ තේරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ අපි අපට ස්වාධීනව අපට කොටු වෙච්ච රාමුවක් එක්ක ඉන්නවනේ අපි බාහිරට අනුගත වෙලා ඊට අදාළ කටයුත්තක් කරන්නේ නැහෙනේ මේ වත්තක්ඛන්දකයේ තුල මම අද වත්තක්ඛන්දකේ කියලා දෙන්නේ වත්තක්ඛන්දකයේ තුල පැහැදිලි වෙන කාරණා ටික තුලින් ඉස්මතු වෙන්නේ බාහිර කරුණට අදාළ විදිහට කටයුතු වෙන හැටි. ඉතින් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ලෝකයේ යෙදෙන කාරණාවක හිතන එක. ඒතර ඒකට රුකුලක් ජීවිත පැවැත්ම තුළින් ඉස්මතු වෙනවා. මම මේ සඳහා විවිධ දේවල් කියලා තියෙනවා ඉස්සර. දැන් සමහර අවස්ථාවලදී අපි ගත්තොත් එමු කියන්නේ තමන්ගේ තැනට ඉඩක් නැදී බාහිර දෙයට යොමු වෙනවා කියන එක තමන්ගේ මමත්වය තරන්න පුළුවන් කියන කාරණාව මම උදාහරණ දෙන්නවා මෙහෙම. දැන් අපිට ලොකු බඩගින්නක් තියෙනවා. විශාල බඩගින්නක් තියෙනවා. බඩගින්නක් තියේදී බත් එකක් හම්බෙනවා. තවත් ගොඩාක් බඩගින්නින් කෙනෙක් එනවා. අපට ඒ අවස්ථාවේ පුළුවන් නම් ඒක අතහරින්න. එයා වෙනුවෙන් දෙන්න. අන්න එතකොට අර අපි වෙනුවෙන් කැප වෙන එක අඩු වෙනවා. ඊළඟට අපි හිතමු වටිනා ඒ කියන්නේ අපි හිතමු කෑම දෙකෙත් අපි හිතමුකෝ කෑම දෙකක් තියෙනවා කියන්නේ. දැන් ඔන්න අපි හිතමු මෙහිදීම කෑම බෙදලා එහෙම තියෙනකොට ඒ වගේ අවස්ථාවක් කෑම දෙකක් තියෙනවා. අපට පුළුවන්කම තියෙනවා නම් අපට අඩුම තියෙන එක ගන්න. නැත්නම් අපි ප්‍රිය දේවල් තියෙන එක දෙන්න. අන්න ඒකෝන මමත්වයේ තියෙන කාරණාව අපි හොඳට හිතාමතා මේ මට කොටු වෙච්චාම අපි අයින් කරනවා. එහෙම කෙනෙකුට හරි ලේසි යමු වෙන්නේ. ඊළඟට මොනවා හරි දේවල් අවස්ථාවල් හම්බෙනකොට නම් මම ඒකට පුංචි උදාහරණයක් කිව්ව මගේ ජීවිතයේ වෙච්ච එක වෙච්ච කරුණු ගොඩාක් තියෙනවා මේක අවස්ථාවක් කොජයිස්නා බෝධිය ළඟට යන්න හැමෝටම අවස්ථාවක් නැහැ උඩ මළුවට ගිහිල්ලා උඩට ගිහිල්ලා වඳින්න ඉතින් එක සැරයක් අපි යනකොට මේ මේ ලකුසානාසික යනකොට ඊතර පින්කමක් කරද්දී 10 දෙනෙකුට හරි 15 දෙනෙකුට අවස්ථාවක් දුන්නා. එතකොට දැන් වැඩිහිටි පිළිවෙලට නෙපෝලිම තියෙන්නේ. මම තමයි අන්තිමයා එතන හිටපු කියන්නේ මට ඒ අවස්ථාව තියෙනවා. හැබැයි මගෙන් පිටිපස්සේ ඉන්නේ කරන්න දැනනවා. දැන් මං උඩට ගිහිල්ලා එතනට ගිහිල්ලා ඇදලාමට වඩා මං එයාට අවස්ථාව දීලා පල්ලි ඉඳලා වැදලා. අන්න ඒ වගේ අපට වටිනා දේවල් එක්ක අපේ ජීවිතේ කැප කරන්න පුළුවන් නම් අන්න ඒකට අපට ඕන කොටු වෙච්ච රාමුව අපි අතහරිනවා. සමහර දේවල් එක්ක ගොඩාක් දේවල් තියෙනවා. කියන්නේ අපි ගොඩාක් කෙනාවට අපි අපට කොටු වෙච්ච රාමුවේ හරි <clears throat> කියන කාරණාව එක්ක තමයි අපි කටයුතු කරන්න දඟලන්නේ. නමුත් එහෙම නැතුව අපට හම්බෙන අවස්ථාවන් අනිත් අය බලාපොරොත්තු වෙන දේවල් ඒ සියල්ලක්ම එක්ක අපේ අවස්ථාව අපට අතහරින්න පුළුවන් නම් එතන ගොඩාක් කුකුලක් වෙනවා. Tamange දැක්ම එක කොටු නොවෙන්න. එතකොට මේ වත් පිළිවෙත් තුළ තියෙන්නේ ගොඩාක් ඒක. හැබැයි වත් පිළිවෙත් මම මෙහෙම කරනවා කියලා මාන්නයක් ඇති කරගන්නත් නෙමෙයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ අපි මේක කරන දැන් හරි වැඩේ නේ කියලා නෑනේ. එතනින් විදිහක් හැදෙනවා ක්‍රමයක්. ඒ ක්‍රමයෙන් ධර්මයට යන්නට ඕන. ඒක ඇත්තටම මේ වත්පිළිවෙත් මම අර මුලින් කිව්වා වගේ මේක මේක ඒ කාලේ තිබිච්ච එක. අවංකව සිදු වෙන්න ඕන එක. කල යුතු නිසා කරන එකක් විය නොහැකි. කල යුතු නිසා කරන එකක් නම් එතන වැඩෙන්නේ නැහැ. අවංකවම කරන කාරණාවක් වෙන්න ඕන. අවංකවම කරන කාරණාවයි තමයි Tamanට කොට වෙච්ච රාමුට ඉඩක් නැත්තේ. ඒතර බලන්න කියනවා බුදුරයන් වහන්සේ වෙනම පණවලක් පෙන්වලා දීලා තියෙන්නේ සම්පූර්ණයෙන් මේ ධර්ම මාර්ගයට එක් උපකාරණ නිසා. වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි. ඒ නිසා ධර්ම මාර්ගයට සම්පූර්ණයෙන්ම කියන්නේ අපිට ධර්මයේ කොච්චර හෙව්වත් තේරෙන්නේ නැහැ කියනවා. ප්‍රතිපදාවක් වැඩෙන්නේ නැහැ කියනවා. ඒ ඒ හැම එකක්ම වෙන්නේ නැත්තේ වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි අපි තුල තියෙනා වූ හැකියාව නැතිකම. අපි තුල හැකියාව වර්ධනය කරගන්න. ඒ කියන්නේ සක්කායකට Tamanට කොටු වෙන කාරණාව දුරුකරන මේ වැඩපිළිවෙල මේ වත්පිළිවෙත ටික උපකාරයක් වෙනවා. වත්තක් හන්දකේ පළවෙනිම විග්‍රහ කරන්නේ ආගන්තුක වත. තේන සමයේන බුද්ධෝ භගවා සාවත්‍යං විහෙරති 제තවනි අනාථපිණ්ඩිකස්ස ආරාමේ. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර 제තවනාරාම වැඩ වාසය කරා. තේනකොපණ සමයන ආගන්තුක භික්ඛු ආගන්තුක භික්ෂූන් නැවිදිලා ඒ කාලේ ආරාමයට සෙරපු දාගෙන නැවිදිලා ආරාම ඇතුළට ගිහිල්ලා කුඩ ඉහළගෙන ගිහිල්ලා හිස වසාගෙන පොරවාගෙන ගිහිල්ලා ආරාමයට ගිහිල්ලා ආරාමේ තියෙන තැන් වතුර වතුර තියෙන තැන් වල වතුර බීලා කකුල් හොදගෙන වැඩිමහල් භික්ෂූන්ට වන්දනා කරගන්න නැතුව සේනාසන කුටි වලට අහන්න නැතුව කුටි වලට ගිහිල්ලා මේ විදිහ කටයුතු කරනවා. අලුතින් ආගන්තුක ආවට පස්සේ එහෙම වුණාට පස්සේ එක අවස්ථාවක පාළු කුටියක දොර අරිනකොට සර්පෙක් කැවිලා වැටුණා. කෑ ගහනවා. කෑ ගැහුවට පස්සේ කිව්වා මොකද්ද වුනේ කියලා. ඊළඟට කියනවා මේ මේම සර්පෙක් කැවිදිලා මේ ඇඟට වැටුණා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ශික්ෂාකාමී නැත් ශික්ෂාකාමී කියලා කියන්නේ හික්මෙන්න කැමති. දැන් අපි හිතනවා මේ ශික්ෂා පදයක් රකින්න අය කියලා. නෑ හික්මෙන්න කැමති. හික්මීමට කැමති ලැජ්ජී භික්ෂුන් වහන්සේ අල්පේච්ච භික්ෂුන් වහන්සේලා නිඳා කරන්න ගත්තා. කියන්නේ හික්මීමක් ජීවිතේ කෙලෙස් වලට ඉඩ දෙන්නේ නැති හික්මීමක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ ශික්ෂාපදයක් රැකීම තුලින් කෙලෙෂයක් එනවනම් එතන කවදාවත් ශික්ෂාපදයක් රැකින්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙෂයක් වර්ධනය වෙන එකක් වෙනවනම් ඒ වර්ධනය වෙන කාරණාවේ කෙලෙස් අපිට තරහ යනවනම් මාන්නය සඳ දැඩිකම එනවනම් එතන ශික්ෂාපද රැකීමේ අර්ථයක් වෙන්නේ. ශික්ෂාපදයක් රැකීමේදී සම්පූර්ණ ගුණවත් භාවයක් තියෙනවා. එතකොට ඒ ශික්ෂාවට කැමති, හික්මීමට කැමති මේ භික්ෂූන් වහන්සේලා නින්දා කරන්න ගත්තා. මොකද්ද නින්දා කරන්න ගත්තේ? මේ භික්ෂු, මේ ආගන්තුක භික්ෂු කොහොමද මෙහෙම කරන්නේ? ආරාමයක් ඇතුළට ගිහිල්ලා මේ කිසි විමසන්නේ නැතුව වතුර පාවිච්චි කරන එකයි, කුටි වලට යන එකයි, ඒ වගේ කරන්නේ කොහොමද කියලා නින්දා කරා. ඉතින් මේ කාරණා භාග්‍යතුන් වහන්සේලා සැලකලා භාග්‍යතුන් වහන්සේක ඇත්තද කියලා අහලා භාග්‍යතුන් වහන්සේ නිඳා කරලා ඒ අයට මේ කාරණා කියන ධර්ම කතාවක් කතා කරලා ඒ විදිහට කරන්න එපා කියලා නිඳා කරලා භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නමතලා මෙන්න මේ කාරණාව කියනවා. තේනහි භික්කවේ ආගන්තුකානම් භික්කූණං වත්තං පඤ්ඤාපිස්සාමි එත ආගන්තුකේ භික්කුයි වත්තබ්බා. දැන් එතකොට මේකේ නිදානියත් එක තේරෙනවා නේද? අතීතයේ භික්ෂූන් නෙව කරා කියලා. ඒ කියන්නේ ශික්ෂාපදයේ පන ශික්ෂාවන් හික්මෙන්න ඕන දේ පනවන්න කලින් මේවා තිබ්බා. ඒවා අලුතෙන් උගන්වන්න ඕනේම නෙමෙයි. ඒවා උගන්වන්න ඕන වෙන්නේ අලුතෙන්. අලුතෙන් උගන්වන්න ඕන වෙන්නේ ඒ විදිහට හික්මෙන්නේ නැහැ. නොහික්මෙන නිසා අන්න අලුතෙන් කියලා දෙන්න ඕනේ. ධර්මයට එක්ක යොමු යොමු වුණා නම් අනිවාර්යෙන් ඒ දේවල් සිදු වෙනවා. බුදුරණාහි දේශනා කරනවා මෙන්න මේ වගේ ආගන්තුකෝ එන කියන්නේ දැන් ආගන්තුක අපි කොහෙට හරි යනවනම් මෙන්න මේවා පවත්වන්නට මේ විදිහට වත්පිළිවෙත් කරන්නට දක්ෂ වෙන්නට ඕනේ. දැන් ආරාමයකට යනවා කියලා දැනගෙන තෙරප්පු ගලවල ඊළඟට කුඩ තියෙන ඉහළඟන පාත් කරලා ඒවා කුලලා ඊළඟට සිවුරු ඒකාංශ කරලා ආරාමයට මනාව හොඳට පිවිසෙන්නට ඕනේ. ආරාමයට පිවිසියාට පස්සේ ආරාමයේ භික්ෂූන් කොහෙන්ද කොහෙද කියලා හොයන්නට ඕන. ආරාමයක් අස්සට යන එක නෙමෙයි කොහෙට හරි ගියාට පස්සේ භික්ෂුවක් ඉන්නේ කොහෙද කියලා හොයන්නට ඕනේ. භික්ෂුවක් ඉන්නේ කොහෙද කියලා හොයලා එක්ක ආවාසයක වෙන්න පුළුවන් ගහක් මුල වෙන්න පුළුවන් කොහේ හරි තැනක නම් භික්ෂුවක් ඉන්නේ එතෙන් යන්නට ඕනේ. එතෙන් ගිහිල්ලා පාත්‍රේ පැත්තකින් තියලා සිවුර ඒකාංශ කරලා සුදුසු ආසනයක ඉඳගෙන පැන අහන්න ඕන වළඳන පැන් කොහෙද තියෙන්නේ. දැන් අපි හිතනවනේ ආගන්තුක වෙන භික්ෂුවට ආවාසික භික්ෂුව කරන වත අපි දැන් අපි තෝ ආගන්තුක භික්ෂුවක් ඇවිදිලා ඒ භික්ෂුවට ඔන්න මේ වත් ඇහුවේ නෑ ඒ භික්ෂුව. ඒ කියන්නේ ඒ භික්ෂුවට දුන්නේ නෑ ආවාසික භික්ෂුව වතුරෙන්. එතකොට නිඳා කරන්න ගත්තොත් එහෙම මේ භික්ෂුව කි මෙලොවසරක් දන්නේ නෑනේ වත් පිළිවෙච්ච කියලා. අපි එතකොට ආගන්තුක කියලා දන්නේ නෑනේ. ආගන්තුක කෙනාගේ එකක් තියෙනවා අහන්න ඕනේ. ඒ කියන්නේ ආවාසික භික්ෂුව යම් කිසි විදිහකින් ඇහුවේ නැහැ කියලා ආගන්තුක භික්ෂුවට නින්දා කරන්න අයිතියක් නැහැ. හැබැයි ආවාසීය භික්ෂුව කැහුවේ නැත්නම් ඒත් ප්‍රශ්නයක්. එයාගේ පැත්තෙන්. හැබැයි මට අරයට අයිතියක් නැහැ ඒක කරන්න. මොකද එයා අහන්න ඕනේ. කොහෙද වළඳන පැන් තියෙන්නේ? කොහෙද මේ පරිභෝග කරන පැන් තියෙන්නේ කියලා ඒව අහන්න ඕනේ. එතකොට ඒව අහලා ඒව අවශ්‍ය නම් ඒව ඉල්ල ගන්නට ඕනේ. ඉල්ලගෙන කකුල් දෙක හොදලා ආරාම ඇතුළට ඇවිදිලා සෙරප්පු හිම රෙදි කෑයි මේක කියනවා ඉස්ලාම් දූවිය තියෙනවා නම් සෙත වීල් රෙදි කෑල්ලකින් පිහදා ඊළඟ සෙත රෙදි කෑල්ලකින් පිහදාලා ඒක හොඳට පැත්තකින් තියලා නමන්න මේවා ඒ කාලේ තිබිච්ච දේ. අර අර හිදෙරපුවයි මෙහෙදෙරපුවයි කියලා ගලවන්නේ නේ. ගිහිල්ලා සෙරප්පු දෙක ලස්සනට තියලා ඊළඟට අර හොදපු රෙද්ද ඉල්ලගත්ත ගන්න. ඒක හොඳට හොදලා වේලෙන්න වනන්නට ඕන. කකුල් දෙක හොදනකොට එකම අතකින් දැන් දැන් කකුල් දෙකේ ජරාවනේ. ඒ අත කකුල් දෙකත් වතුර දානවා අතුල් වෙනවා. වතුර දානවා අතුල්. එහෙම බෑ. වතුර දාන එක අතකින් අතුල්ලන්නේ එක අතකින්. දැන් නම් අද ටැප් නේ තියෙන්නේ. ඒ නිසා ඔක ලොකු ප්‍රශ්නයක් කියන්නේ නේ. වතුර දාන එක අතකින් අතුල්ලන්නේ එක අතකින්. අන්න ඒ විදිහට අතුල්ලන්න ඕනේ. ඉතින් ඊළඟට වැඩිමහල් භික්ෂුවක් නම් වඳින්නට ඕනේ. වස්සහලා නවක භික්ෂුවක් නම් වන්දවා ගන්නට ඕනේ. වන්දවා ගන්නවා කියලා කියන්නේ හරියට දැන් මට වඳින්න මට වඳින්න මට වඳින්න කියනවා නේ. තමන්ගේ වස්ත්‍ර එක කියනවා. එතකොට ඉතින් එයා දැනගන්න වඳින්න. එතකොට මෙහෙ ඇවිදලා වඳින්න කියලා වන්දවරවන්නේ එහෙම එහෙම නෙමෙයි. නැත්තම් ඔය මාන්නෙට එක කරනවනේ. මට වඳින්න මම වැඩි හිටි කියලා. එහෙම කතා කරන එක නෙමෙයි. තමන්ගේ වස් ගන්න කිව්වට පස්සේ ඉතින් ඒ භික්ෂුවත් ඒ වගේ කෙනෙක් නම් වන්දනා කරනවා. ඊළඟට මට සේනාසනයක් කොහෙද කියලා අහන්න ඕනේ. තමන්ට ඕන තැන් වලට ගිහිල්ලා හරියන්නේ නැහැ. අහන්නට ඕනේ. ඊළඟට අහන්නට ඕනේ මේක කලින් එක්කෙනෙක් හිතපු එකද නැති එකද? දුන්න ප්‍රමාණයට ගිහිලා හරියන්නේ නැහැ. මේ කවුරුන් හිතපු එකද නැති එකද කියලා අහන්නට ඕනේ. ඊළඟට අහන්නට ඕනේ පින්ඳ පාත යන්නේ කොහෙද කියලා අහන්නට ඕනේ. අපට ඕන සංගල පින්ඳ පාත යන්නත් බෑ. තමන් මේ පින්ඳ පාතික භික්ෂුවක් කියලා මේ තමන්ට ඕන විදිහට කරන්න බෑ ගිහිලා අහන්න ඕනේ පින්ඳ පාත. ඒ කියන්නේ එතන තැනට යන්නට ඕනේ. එතන තැන විදිහට ඉන්නට ඕනේ. පින්ඳ පාතේ ගැන අහන්නට ඕනේ. ඊළඟට පින්නපාත යන්නේ කොහෙද කියලා. සීක සම්මත ගෙවල් කොහෙද තියෙනවා. සීක සම්මත ගෙවල් දැන් නැහැ. ඒ කියන්නේ සීක සම්මත ගෙවල් පින්නපාත යන්න බෑ. ශික්ෂාපදේ හැම තියෙනවා. සීකයි සීකයයි කියලා සම්මත කරනවා විනය කර්මයක් එක්ක. සම්මත කරන්නේ සීක කෙනෙකුගේ මොනවා හරි ඉල්ලුවොත් ඒක කොහොම හරි දෙනවා. අන්න එකයි වෙනස. ඒ නිසා ගිහිල්ලා සීක වැඩිලාවත් සීක කෙනෙක්ගේ ගෙදරකට ගියාට පස්සේ මොනවද නැත්තම් එහෙම ප්‍රශ්නයන්නේ. එයා ඒ උණි අර සුප්පාවාසා මස් ප්‍රයෝජන වෙලා මස් කියන්නේ මස් අවශ්‍යතාවයක් කියලා අසනීපයකට මේ සේක සම්මත ගෙදරකින් මස් ඉල්ලුවා. මස් නෑ හොයාගන්න පොයි දවස. මේ කකුල කපලා දුන්නේ. ඒතර බලන්න සේක සේක කෙනෙකුගේ ලක්ෂණ කකුල කපලා මස් දුන්නා. දැන් එහෙම හිතක් ධර්මාර්ගයේ තියෙනවා. දැන් අපිට නිකන් ඒක මහා පුදුමයක් වගේ නෝනේ. කකුල කපලා මස් දුන්නා. ඉතින් අන්න ඒ විදිහට සේක සම්මත දේවල් වලට පින්දපාත යන්න බෑ. ඒතකොට සීල සමාධිවල මොනවද කියලා අහන්න ඕන. ඒක ਵਿਚාරන්නට ඕන. ඊළඟට රැසිකිලිය කොහෙද තියෙන්නේ කියලා අහන්නට ඕන. කැසිකිලිය කොහෙද තියෙන්නේ කියලා අහන්න ඕනේ. පානීය ජලය කොහෙද තියෙන්නේ අහන්න ඕනේ. පැම් පහසු වෙන තැන් කොහෙද තියෙන්නේ කියලා අහන්න ඕනේ. ඊළඟට හැරමිටක් අරන් ආපු කෙනෙක් නම් මේ හැරමිට තියන්න ඕනේ කොහෙද කියලා අහන්නට ඕනේ. ඊළඟට කොයි කීයටද ගමට යන්නේ පින්දපාත. අපොටොල්ලාට කියලා හරියන්නේ නැහැ. එතන සම්මතයක් තියෙනවා එතන සම්මතයට යන්න ඕන. කීයට කීයටද ගමට යන්නේ කියලා අහන්නට ඕන. කීයට කලින් එන්න ඕනද කියලා අහන්නට ඕන. ඊළඟට මෙහි ඉන්න ආරන්නේ සංඝයාය කතිකාවත් මොනවද කියලා අහන්නට ඕන. ඒතකොට බලන්න ආගන්තුක දැන් ඕවා කියන්න තෝ කරා. අපි ගිහලා බුම්මගෙන ගියාට පස්සේ ගිහිල්ලා කොහෙටද ගිහලා බුම්මගෙන ඉන්න බෑ. ඒ කාලේ ගියාට පස්සේ ඉස්සල්ලාම ගිහිල්ලා කකුල් හොදලා ප්‍රාණීය පරිභෝග කරලා වැඩිහිටි භික්ෂුවට වන්දනා කරලා ඊළඟට මේ පින්දපාත යනවාද කොහෙටද යන්නේ පින්දපාත දානට ඉන්නේ මේ සියල්ලම ඉවසන්නට ඕනේ. ඊළඟට කවුරු වර හිටපු විහාරයක් නම් කවුරු වර හිටපු නැති එකක් නම් يعني දුවිලලානේ යරා වැහිලානේ එතකොට ඒකට ගිහිල්ලා ඒකයි අහන්න කියන්නේ ඉස්සල්ලාම දොර අරලා හොඳට බලලා අතුලට ගිහිල්ලා කැලි කතල තියෙනවා නම් අතු ගන්න ඕන. අතු ගන්නේ ඇඳ ඇඳ ඇඳක් උඩ තියෙනවා පුටු ඒව උඩ තියලා ගොඩ ගහලා හොඳට අතු ගන්නවා. ගිය ගමන් මේ නිකන් චුට්ටක් අතු ගාගෙන මේ දැන් එතන පොඩ් මේ මේ නිකන් ඉන්න ගියවට පස්සේ පොඩ්ඩක් අතු ගාගෙන එතන ඉන්න එක නෙමෙයි තියෙන්නේ. මේ බලන්න අතු ගාන විදිය. ඒ කියන්නේ මේ තමන්ගේ දැන නෙමෙයි. දවසක් ඉන්න කියන තැනකට. තමන්ගේ දැන කොහොම කරන්න ඕනද? ඇඳක් උඩ ඇඳක් තියලා ඊළඟ පුටුත් ඒක උඩ තියලා ඒවා වද්දන්න නැතුව පිටුවල වද්දන්න නැතුව ඒ වගේ වද්දන්න නැතුව එහෙම තියලා ඊළඟට සුද්ධ කරන්න ඕන කියන විහාරය ඒ ඒක පාපිසි ටික සුද්ධ කරන් පාපිසි එළියට රන් ගිහිල්ලා වගා කරලා දාලා සුද්ධ කරලා ඇදව හොඳ සුද්ධ කරලා බීම හොඳ රතු ගාලා ඒ ඔක්කොම ඊළඟ කොට්ට මෙට්ට සියරම සුද්ධ කරලා පැත්තකින් තියන්නට ඕන පැත්තකින් තියලා කපඩික්කම් කරන පඩික්කම් මොකද දන්නවනේ. දැන් දැන් ගියාට පස්සේ මේ හිටපු හාමුදුරුවෝ මේවා කරලා නැහැ නේ කියලා. ඒව කියන්නයි තියන්නේ. ඒව ඔක්කොම කරන්නට ඕනේ. ඒවා සේරම කරලා පැත්තකින් ඉඳලා සුද්ධ කරන්න ඕනේ. ඊළඟට මකුල් දල් කඩන්න ඕනේ. උඩ ඉඳලා පල්ලෙහාට මකුල් දල් කඩාගෙන එන්නට ඕනේ. දැන් මේක දවසක් ඉඳලා ගිහිල්ලා ඊළඟට හොඳට මේ ගණේ දොරවල් ඇරලා හොඳට පිහදාන්න ඕනේ කියනවා. බිත්තියේ කුණු තියනවා නම් හෙදි කෑල්ලක් තෙමලා බිත්තිය හොඳට පිහදාන්න කියනවා. ඊළඟට බිම කුණු තියනවා නම් බිමත් හොඳට හෙදි කෑල්ලක් තෙමලා බිමත් හොඳට පිහදාන්න කියනවා. මේ විහාර දුවිල්ලෙන් විනාශ නොවේවා කියන අදහසින් ඒ විදිහට කටයුතු කරන්න ඕනේ කියනවා. බැලලා බිම පිරියම් කරලා නැත්තම් කියන්නේ සිමෙන්ති දාලා වගේ නැත්තම් ඒ කාලේ ගුණක් කරදර තිබිලා තියෙනවා. වතුර ඉහලා මේ අතු ගන්න කියනවා. ඊළඟට මේ පාපිසි ආදී දේවල් අවුවේ දාලා වේල්ලා ගසා දාලා හොඳට තිබිච්ච පරිදිම තියන්නට ඕන කියනවා. තිබිච්ච පරිදිම තියලා ඇඳ එහෙම තිබ්බ විදිහටම තියලා ඒවා සුද්ධ කරලා පුටු වෙනමත් අවුවේ අවුවේ තියලා ඒවා ගසා දාලා ඒවා ඔක්කොම සුද්ධ කරලා තිබ්බ තැන් වලින්ම තියන්න ඕනේ. ඊට පස්සේ ඇඳ ඇතිරිලි ආදී දේවල් ඒ විදිහටම හරියට ගසලා තියන්නට ඕනේ. පටික්කන් එහෙමත් තිබ්බ තැන් වලින්ම තියන්නට ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ඕන තැනකට ගියාට පස්සේ තිබුණ විදිහයි අපි පාවිච්චි කරපු විදිහයි ආයෙ තියලා එන්න ඕනේ තිබ්බ විදිහට. ආයෙ කිසිදු විදිහකින් වෙනස් කරලා ඉන්න බෑ. ඊළඟට පාත්‍ර සිවුරු පැත්තකින් තියන්න ඕනේ. පාත්‍ර තියෙනකොට හැම වෙලෙම බිමට මොනවා හරි ඉලන්නවත් නැත්නම් හොඳ ධනක තියෙන්න ඕනේ. නිකන් බිම තියන්න නැතුව. රෙද්දක් කියලා දාන්න නැත්නම් මේසයක් උඩින් හරි පාත්‍රේ තියන්නට ඕනේ. ඒක මේ අපිරිසුදු නොවන දැන් ඒ කාලේ මැටි පාත්‍රනේ වල තිබ්බේ. සිවුරු රෙදි දානකොට වැල දැන් ඒ කාලේ ගොඩාක් තිබුණේ එහෙමනේ දූවිලිනේ වැල හොඳට ඉස්සර ඇඟිලි දෙකෙන් මැදගෙන යන්න ඕනේ ඊළඟට රෙදි දාන්න ඕනේ උණ බටයක නම් තියෙන්නේ මහ කර ලීයක නම් ඒක හොඳට මදින්නට ඕන දූවිලි අයින් කරනවා අයින් කළා රෙදි දාන්න ඕනේ සිවුරු මොත් සිවුරු දානකොට රෙදි දානකොට අන්න එහෙමයි දාන්නට ඕනේ නැත්තේ ඊළඟට දැන් ඒ ආගන්තුක කුටියේ ඉන්නකොට ආවට පස්සේ දූවිලි සහිත වාතය නැගෙනහිරින් එනවනම් නැගෙනහිර ජනේලෙ වහන්න ඕනේ. දකුණෙන් එනවනම් දකුණු ජනේලෙ වහන්න ඕනේ. උතුරෙන් එනවනම් උතුරු පැත්තේ ජනේලෙ දැන් වහන්න ඕනේ. එතකොට දූවිලි සහිත හුලං එනවනම් ඒ පැත්ත එක ඒ ජනේල් වහන්නට ඕනේ. සීත කාලයක නම් ඔන්න බලන්න කොච්චර අර්ථාංශද කියලා සීත කාලයක් වෙනවනම් සීත කාලේ දවල් හොඳට ජනේල් දොර අරින්න ඕනේ. රැයට වහන්නට ඕනේ. සීත කාලයක් නම්. උෂ්ණ කාලයක් නම් රැයට ජයදොරවල් වහන්නට ඕනේ. දවල්ට අරින් මේ දවල්ට වහන්නට ඕනේ. රැයට අරින්නට ඕනේ. උෂ්ණ කාලේ. ඇයි? දැන් සීත කාලයේදී ඇතුළ සීතලයි. එතකොට ඇතුළ රස්නේ ඉන්නවා. එතකොට එහෙනම් දවල් කාලේ આવවනේ. දවල් කාලේ අවදි වෙනකොට ඇතුළ රස්නේ එනවා. රැයට වැහුවේ නැත්නම් එහෙම රැයට සීතල ඇතුළට එනවනේ. දැන් සීතල කාලේ රැයට වහන්නවනේ. උෂ්ණ කාලේ මොකද වෙන්නේ? පුදුම රස්නයක් තියෙන්නේ. එළිය රස්නේ ඇතුළට එනවා වළක්වන්න දොරවල් යන්නේ වහන්නට ඕනේ. ඊළඟට ඇතුළේ තියෙන ප්‍රශ්න එළියට යන්න රාත්‍රී කාලෙදි අරින්නට ඕන. ඊළඟට තියෙන සංඝාවාසය. තමන් ඉන්න තැනකට විතරක් ගිහිලා හරියන්නේ නැහැ. ඒ සංඝාවාසය තමයි ඒවත් අතු ගන්න. අ කියන්නේ කැලි කතල අයින් කරා. වැසිකිලි කරන ගහ හොදන්න ඕනේ. දැන් බලන්න අපි කොහේ හරි ගිහින් තැනකට ගිහින් වැසිකිලිම හොදනවද කියලා? වැසිකිලි ඒ තැන්වල තියෙන වැසිකිලිමත් හොදන්න ඕනේ. ඊළඟට පැන් දැන් අතන ටැප් තියෙනවනේ. පැන් භාජන තියෙන තැන්වල පැන් අඩු නම් අහලා ඒ පැන් ගනනලා පුරවන්නට ඕනේ. ඒ කියන්නේ අපි එතෙන්ද යන්නේ අපේ සුඛ විහරණයක් වෙනස නෙමෙයි. අපි එතෙන්ද යන්නේ එතන අපිට මේ ඒ දවසේ ගත කරන්න පහසු වෙන්න සහ එයාලටත් ඒක උපකාරයක් වෙනවා. නැත්නම් ආගන්තුක භික්ෂුන් ඇවිල්ලා ගියාම මොකද වෙන්නේ? මහාවාදයක්. ආගන්තුක භික්ෂුවක් ඇවිල්ලා ගියාම ආයේ ආගන් එතන නේවාසික භික්ෂුන්ට වදයක් නොවන තරම් බඩපත් වෙන්නට ඕනේ. ඊළඟ උපකාර සීිත වෙන්නට ඕනේ. එතකොට ආගන්තුක භික්ෂුන් එනවට කැමතියි. පෑන් නැති වගේ පෑන් පුරවලා අතුපතු ගාලා අන්නේ කාරණා කරන්නට ඕනේ. මෙන්න මේ විදිහට ආගන්තුක භික්ෂුවක් විසින් ඒ වත් ටික පිළිපදින්නට ඕනේ. දැන් මේවා ඉස්සර කියලා නැහැ. ඒක කියන්න ඕනේ වුණේ අර හික්මෙන ගතිය අඩු වෙච්ච තැනදී. ඒවා කීවාට පස්සේ එනම් අනිවාර්යෙන් ඒ කියපු කාරණාව කරන්නට ඕනේ. දැන් බලන්නකො එතනදී අපි ගිහිලා පොඩට භාවනා කරන්න යනවා කියලා හරි නැත්නම් කොහක් හරි වැඩකට යනවා කියලා හරි ඒ හැම තැනකදීම අපට පුළුවන්කම තියෙන්නට ඕනේ. පුළුවන්කම අනිවාර්යෙන් කරන්නට ඕනේ. මෙන්න මේ වත්පිළිවෙත් ටික කරන්නට ඕනේ. එතකොට එහෙනම් ඒ තැනට අපි බරක් වෙන්නේ නැහැ යන තැනට. දැන් අනිත් පැත්ත කියනවා. ආගන්තුකව ආව කෙනෙකුට ආවාසිකව සලකන විදිහ. ඒ කාලේ ආගන්තුක භික්ෂුන් එනකොට ආවාසික භික්ෂුන් ආසන පනවන්නේ නැහැ, ඊළඟට පෙරගමන් කරන්නේ නැහැ. විචාරන්නේ නෑ වන්දනා කරන්නේ නෑ දැකිල්ල නැගිටින්නේ නෑ උනස්නේ මෙන්න මෙහෙම කරාට පස්සේ ශික්ෂාකාම භික්ෂූන් ශික්ෂාවට හික්මෙන්න කන් භික්ෂූන් නිඳා කරා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ භික්ෂූන්ට නිඳා කරලා ගරහලා දැහැමි කතා කරලා මෙන්න මේ විදිහට පනවනවා ආගන්තුක භික්ෂුවක් එනකොට ආවාසික භික්ෂුව පිළිපැදිය යුතු වැඩපිළිවෙල. ආගන්තුක භික්ෂුවක් එනකොට ආවාසික භික්ෂුව පිළිපැදිය යුතු වැඩපිළිවෙල. ඒ තමයි ආවාසික භික්ෂුව වැඩිමහල් ආගන්තුක භික්ෂුවක් දැක්කොත් කියන්නේ ඉතින් අපිට ඉස්සල්ලා වෙන කෙනෙක් හඳුනා ගන්න අමාරුයි. නමුත් ඒත් ඉතින් එන අපි ඉස්සරහට පෙර ගමන් යන්න වෙනවා. වැඩිමහල් භික්ෂුවක් එනවා දැක්කොත් අනිවාර්යෙන් දැකලා ආසනයක් පනවන්න ඕනේ. කකුල් හොදන වතුර තියන්නට ඕනේ. ඊළඟට ඉස්සරහට ගිහිල්ලා සිවුරු ටික පිළිගන්නට ඕනේ. ඊළඟට සිවුරු ටික පිළි අරගෙන පැන් ඉටාලන්නට ඕනේ. වතුර වළඳනවාද? වතුර අවශ්‍යද? අන්න ඒක විචාරන්නට ඕනේ. ඒ වගේම වැඩිමහල් භික්ෂුවක් නම් පාවහන් පිස දාන්නට ඕනේ. දැන් අර පාවහන් ටික පිස දාන දැන් අපි බලන්න කොහොම කරනවද කියලා. ඒ කියන්නේ වැඩිමහල් භික්ෂුවක් ආවොත් පාවහන් ටික හොඳට අර වැඩිමහල් භික්ෂුවට පිස දාන්න දෙන්නේ නැහැ. මේ පාවහන් ටික පිස දාන්න ප්‍රතිකාලයක් අරගෙන වැඩිමහල් භික්ෂුව පිස දාන්නට ඕනේ. ආගන්තුක භික්ෂුව වැඩිමහල් කෙනෙක් නම් වන්දනා කරන්නට ඕනේ. මේ සේනාසනේ ඔබටයි කියන සේනාසනයක් අහන්න කලින් කියන්නට ඕනේ. මෙන්න මේ සේනාසනයට යන්න කියලා කියන්නට ඕනේ. සේනාසනේ තව එක්කෙනෙක් එකක්ද නැත්නම් කවුරුත් වාසය නොකරපු එකක්ද කියලා කියන්නට ඕනේ. ඊළඟට දැන් අර කට්ටිය ආගන්තුකය අහන්න ඕනේ කියන එක කිව්වා. නේවාසිකය ඒක ඒව කියන්න ඕනේ. ඊළඟට ගෝචර ගම කියන්න ඕනේ. පින්දපාත යන්නේ මෙහෙමයි කියලා කියන්න ඕනේ. කීරද පින්දපාත යන කියන්න ඕනේ. සීක සම්මත ගෙවල් කියන්නේ මොනවද කියන්නට ඕනේ. වැසිකිළිය තියෙන දන පෙන්වන්න ඕනේ. කැසිකිළිය තියෙන දන පෙන්වන්න ඕනේ. බොන ජලයේ තියෙන තැන පෙන්වන්න ඕනේ. පරිභෝග ජලයේ තියෙන තැන පෙන්වන්න ඕනේ. හැරමිටියේ තියෙන තැන පෙන්වන්න ඕනේ. ගමට යන වෙලාව කියන්නට ඕනේ. ගමෙන් එන වෙලාව කියන්නට ඕනේ. සංඝයා කතිගාවත කියන්න ඕනේ. අර භික්ෂුව විමසන්න ඕනේ. විමසනකන් ඉන්නවා කියලා ගන්නෑ. මේ භික්ෂුව ආවාසික භික්ෂුව ඔක්කොම කියන්නට ඕනේ. පින්න පාත යන්නේ මෙහිමයි මේ වෙලාවට යන්නේ මේ වෙලාවට එන්න මෙහිමයි පින්න පාත කියලා යන්නේ කියලා. ඒ ටික ඔක්කොම කියන්නට ඕනේ. ආගන්තුක භික්ෂුව නවකනම් ඒ වැඩිහිටි කෙනාට නවකනම් ඒ කෙනාට අන කරන්නට ඕන. ඒ කෙනාගේ පාත්‍රය ගිහිලා පිළිගන්නේ නැහැ. ඒ කෙනා අන අන කරන කියනවා. මෙන්න මෙහෙන් පාත්‍රය තියන්න. මෙන්න මෙහෙන් සිවුර තියන්න. ඒ අන කරනවා කියන්නේ මේ සැර කරනවා කියන එක නෙමෙයි. මෙන්න මෙතනින් තියන්න පාත්‍රය. මෙතනින් සිවුර තියන්න. මෙන්න මෙතන පැන් පරිභෝග කරන ඒවා තියනවා. ඊළඟට මේ පාවාන් පිළි පිහින් ප්‍රතිකෑල මෙන්න මේක. ඒවා දෙන්නට ඕනේ. ඊළඟට මෙන්න මේ සේනාසනේ ඉන්න ඊළඟට ආගන්තුක භික්ෂුවලා වුණා වන්දනා කරව ගන්න. ඒ කියන්නේ තමන්ගේ වස් විමසීම ඒ ඒ කියලා ඒ වන්දනා කරව ගන්නට ඕනේ. මේ ඒ ඊළඟට නවක භික්ෂුවක් නම් එයාටත් කියන්න ඕනේ මෙතන මේ හිටපු එක්කෙනෙක් මේ කුටිය නැත්නම් නැති හිටපු නැති එකක් ඊළඟට වැසිකිලි කැසිකිලි තියෙන තැන් ගමට යන වෙලාව, පින්ඳ පාතන වෙලාව, ගෝචර ගම, සීක සම්මත ගෙවල් ඊළඟට එන්න වේලාව වැසිකිළිය තියෙන තැන වතුර තියෙන තැන මේ ඔක්කොම ටික නවක භික්ෂුවක් වුණා කියන්නට ඕනේ. මෙන්න මේ කාරණා ටික ආගන්තුක භික්ෂුව විසින් පිළිපදින්න ආවාසික භික්ෂුව විසින් ආගන්තුක භික්ෂුවට පිළිපදින්නට ඕනේ. ඔය ඔය කාරණා ඉස්සර තිබුණේව අලුතින් කියපුවා නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟට ගමිකවත්. ඒ කියන්නේ ගමන් යනකොට තිබිය යුතු වත් පිළිවෙල. ගමනක් යනකොට හොඳට ඔන්න මේක හොඳට තේරුම් ගන්න. ආරණ්‍යෙන් කොහේ හරි ගමනක් යනවා නම් බඩු මූට්ටු සුරක්ෂිතව තබන්නට ඕන. දොරවල් ජනෙල් වහන්නට ඕනේ. ඒ වගේම කිසිවෙකුට කියන්නේ කාට හරි කියලා යන්නට ඕනේ. අනේ මේක ඉස්සෙල්ලා නිදානි කියනවා කාටවත් කියන්නේ නැතුව මේ ආරක්ෂා කරන්නේ නැතුව නිකන් ඔහේ දාලා යනවා. ඊළඟට මොකද වෙන්නේ? බඩ මුට්ටු විනාශ වෙලා යනවා. ශික්ෂාකාමී භික්ෂුව නිඳා කරනවා. අන්න ඒක ඊළඟට මේ බුදුරණවහන්සේට සැලෙනවා. ඒතර බලන්න ගමනක් යනකොට අපිට හිතමනාපේ ඔහේ දාලා යන්න බෑ දොර ලොක් කරලා. ගමනක් යනකොට ඒ ආකෘතිය හොඳට පිළිසකර කරලා විනාශ වෙන්නේ නැති වෙන්න තියලා යන්නට ඕනේ. කොහොමද යන්නේ? විස්තර බුදුරණවහන්සේ උදාරණ පනවනවා. ගමනක් යනකොට ලී මෙටි, ලී බඩු, මෙටි ආදී දේවල් සුරක්ෂිතව විනාශ නැති විදිහට තබන්න ඕනේ. දොරවල් වහන්නට ඕනේ. දොරවල් යන්නේ වහන්නට ඕනේ. කෙනෙකුට රැක ගන්න කියලා මේ ඒ ගැන කියන්නටත් ඕනේ භික්ෂුවකට ඉන්න කෙනෙකුට. භික්ෂුවක් නැත්නම් සාමණේරයෙකුට නැත්නම් උපාසකයෙකුට කාට හරි කියලා යන්නට ඕනේ. කුටිය ගැන බලන්න කියලා. ඊළඟට කියනවා කවුරුත් නැත්තම් අර දැන් මේ කාලෙන් කියනවා වේයෝ ගහන ආදී දේවල් ගල් උඩ තිය ගල් කැට හතරක් තියලා ඒක උඩට තියලා ඔන්න ඔහොම යන්න කියලා කියනවා. ඊළඟට ගමනක් යනකොට විහාරයේ තෙමෙනවා නම් ඒ ඒ කාට හරි කියලා සෙවිලි කරවන්නට ඕනේ. එනකන් ඉදියොත් එහෙම ඒක දිරලා යනවනේ. ඒක සෙවිලි කරවන්නට ඕනේ. කවුරු හරි ඒ නැත්තම් ත්‍රිමෙන් නැති තැනකට පුතු මේසාදී සියල්ලම ලං කරලා යන්නට ඕන. ත්‍රිමෙන් නැති තැනකින් ගොඩ ගහලා යන්නට ඕන. දුර්වජනේ වහලා යන්නට ඕන. සම්පූර්ණයෙන්ම ත්‍රිමෙනවා නම් ගමට ගෙනිහිලා තියලා යන්නට ඕන. ඒ නැත්නම් විනාශලා යනවනේ. සම්පූර්ණ ත්‍රිමෙන් නැති තරම් නැත්තම් ගමට ගෙනිහිලා තියලා යන්නට ඕන. මේ ටික තමයි ගම ගමනක් යනකොට තියෙන වත්පිළිවෙල. ඒ කාලේ ඊළඟට මේ දානශාලාවට ගියාට පස්සේ දාන වළඳන තැනදී අනුමೋದනා කරන්නේ භික්ෂුන් වහන්සේලා. නින්දා කරනවා. කෙසේ නම් මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ මේ දානශාලාවට ඇවිල්ලා අනුමೋದනාවක් කරන්නේ නැද්ද කියලා. ඉන්දාකාර මාසේ බුදුරන් වහන්සේට ඉක්සල වුණාම භාග්‍යතුන් වහන්සේ ඒ කාරණා මුල් කරගෙන භික්ෂුවන්ට වදාරනවා අනුජානා භික්කේ බත්තග්ගී අනුමෝදිතಂತಿ. දානශාලාවේදී අනුමෝදනාව කරන්න කියනවා. දානශාලාවේ එතකොට දානේ වල ගන්න කලින් හෝ දානේ වෙනකොට පස්සේ හෝ දන් කලේදී එතකොට දන්හලකට ගියාට පස්සේ අනිවාර්යෙන් අනුමෝදනාවක් කරන්න කියලා කියනවා. කවුද ලංහලේ අනුබෝධනම් කරන්න කියලා භික්ෂුවන්ට හිතෙනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සැලකලාම භාග්‍යතුන් වහන්සේ දාරනවා මහණෙනි අනුජාන භික්ඛවේ තේරේන භික්ඛුනා බත්තග්ගේ අනුමෝදිතුන්දි. තේර භික්ෂුවයි බත්හලේදී අනුමෝදනාව කර යුත්තේ. ඊළඟට මොකද වෙන්නේ? එක්තරා අවස්ථාවකදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඇතුළු තේර භික්ෂුන් වහන්සේලා සංඝයාගේ බතකට නැත්නම් සංඝයාට දුන්න බතකට වැඩිය. ඉස්තවිද භික්ෂුව තමයි බත්ත්ගේ අනුමෝදන් කරන්න ඕන නැති කියලා බත් දන් හලේදී භාග්‍යවතුන් අනුදනවා කියලා සාරිපුත්‍ර සායනාය තනි කරලා අර මේ භික්ෂුන් යන්න ගියා. තනියම භාග්‍යවතුන් සාරිපුත්‍ර සායනාස බණ කියලා එනකොට බුදුරණවහන්සේයි තනියම ඉන්නේ කියලා. ඒ අවස්ථාවේ කියන මම බණ කිව්වා මේ කට්ටියමව නම් කරලා ආවා කියලා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා මුල් කරගෙන වදාරනවා. දානශාලාවේ අනුජාන භික්කේ බත්තමි චතුහි පංචහි තේරානු තේරේහි භික්ඛුයි ආගමෙන්තුති. මහණෙනි බත්තත් දානශාලාවේ සිටියා හතර පහ දෙනෙක් ඉන්න කියලා. බුදුරණවහන්සේ. එතනදී. නැගිටලා එන්න එහෙම අයිතියක් නැහැ. එක අවස්ථාවකදී එක භික්ෂුවකට වැසිකිලි අමාරුවක් හැදිලා දරාගෙන ඉඳලා බත් දාන ශාලාවේ කලන් දාලා වැටුණා. වාග්යතන මේ සැලකාරවන්ට වාග්යතන වාස දාන කටයුත්තක් තියෙන කල්ලි කියලා Tamanට ඕන දේ නැගිලා යන්න බෑ කියලා නැගිලා යන්න අනුදරනවා. ඒතකොට නම් තේර භික්ෂුන් ඉන්නකොට තේර භික්ෂු බණ කියනවා ඊළඟට කවුරු හරි කට්ටියක් එතන ඉන්න ඕනේ අමාරුකමක් තියෙනවනම් කියලා යන්නට ඕන. ඒකේ වත් ටික පනවනවා කියනවා ඊළඟට. දැන් ওই පැහැදිලි කරේ මේ ඒක ගිහිල්ලා මේ බණ කියන සහ ඒ ඒ කටයුතු ටිකනේ. දැන් මේ දානශාලාවට මේ ඇතර මේවා ගොඩක් තිබුණේ ඒ කාලේ එළියේ. හොඳට ඇඳගෙන නැහැ. නිකන් ඔහේ කතා කර කර ඉන්නවා. ඉස්තර වික්ෂූන් අවිභව වෙලා යනවා. කියන්නේ පිටිපස්සේ නිවෙන ඉස්තර වික්ෂූන් ඉස්සරහින් යනවා. ඉස්තර වික්ෂූන් කලින් ඉඳ ගන්නවා. ඉස්තර වික්ෂූන් නවක වික්ෂූන් ඉන්නවා නම් නැගිටවනවා. ඊළඟට දෙපඩ සිවුර යට කරලා ඉඳ ගන්නවා. ලැජ්ජී වික්ෂූන් මෙන්න මේ කාරණා මුල් කරගෙන නිඳා කරන බුදුරන් වහන්සේට ඒ කාරණාව සැලකරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ නිඳා කරලා ඒ කාරණා මුල් කරගෙන මෙන්න මේ වත් ටික මේ වගේ වැඩ පිළිවෙලක් තිබිය යුතුයි කියලා අදාරනවා. දානශාලාවට ගියාට පස්සේ ගොඩක් වෙලාවට මේ කතා කරන්නේ ඇතුළු ගමේ දානශාලා. ඒ කියන්නේ අද ලංකාවේ ගොඩක් නැති වුණාට ලංකා දන්සල් ඒ වගේ තියෙනවා නිතරම තිබ්බ සංඝ සංඝබත් පිරිසට දෙන බත් හරියට දන් දෙනවා. එතකොට එළියේ එක එක තැන්වල නිතර දන් දෙමින් තියෙනවා. අන්න ඒ වගේ තැන්වලට ගියාම. දේවල් වලට ගියාම. සිවුරු පිරිමඩලු කරලා පොරවගෙන දෙපට සිවුර අරගෙන පාත්‍රයේ මනාව අල්ලගෙන ගමට යන්නට ඕන කියනවා. ඉස්තවර භික්ෂූන් අභිභවනය කළා කියන ඉස්තවර භික්ෂූන්ට ඉස්සරහින් යන්න බෑ කියනවා. මනාව සංවරයෙන් යන්න ඕන කියනවා. සංවර සංවරයෙන් යුක්තව හිස අර දැන් සේකියාරික කියනවා. කය සොලවන්නේ නැතුව, ඇඟ සොලවන්නේ නැතුව, ඔළුව සොලවන්නේ නැතුව, අටපිට බලන්නේ නැතුව බිම් බලාගෙන අන්න යන්නට යන්න කියනවා. මේ සේකියා ටික ඔක්කොම කියනවා මෙතන. මේ කියන්නේ සේකියා ටිකට අනුව ගමේ යා යුතුයි කියනවා. ඊළඟට ජලය දෙනකොට පාත්‍රයෙන් පිළි අරගෙන පිළිගන්නට ඕනේ. ඒතර කෝප්පේ කාල තිබුණේ නැහැනේ. පාත්‍රයෙන් පිළිගන්නට ඕනේ කිසි වාචනයක් හොඳට තේරුම් ගන්න ඕනේ පාත්‍රයේ තොක තොක ගාලා සද්ද ඇහෙන්න බෑ හොදනකොට. පාත්‍රයේ කිසිම ගට්ටන්න බෑ. අන්නේ දේවල් කරන්න බෑ. මේක තියෙන ඔක්කොම සේකියා ටිකමයි තියෙන්නේ. ඒ ජබක් ගාලා වතුර දාන්න බෑ. සද්ද ඇහෙන විදිහට හිමින් සිර වතුර දාන්නට ඕනේ. ඊළඟට පහත් කරලා දාන්න ඕනේ. බත් දෙනකොට පාත්‍රය අරලා පිළිගන්න ඕනේ. ඊළඟට වතර සරලන ව්‍යංජන පිළිගන්නට ඕනේ. සකසලා පින්ඳ පාතේ දාණය පිළිගන්නට ඕනේ. ඊළඟට තමයි යම්තාක් සියලුම භික්ෂූන්ට බත් නොලැබුණාද ඒ තාක් වළඳන්න බෑ. සේර භික්ෂූණත් හැම භික්ෂුවටම දාන ටික එනකම් දානශාලාවේ වළඳන්න බෑ. ඊළඟට සකසලා පින්ඳ පාත යන පාත්‍ර සංඥාවෙන් යුක්තව වළඳන්නට ඕනේ. අරම කඩ කඩ ගහ ගහ කටට කැලි ආම ආම කර කර කන්න බෑ. වැඩිපුර ගන්න ඕන ගමකටපත් වලින් වෙන්ජන වහන්න බෑ. ඔය ඔක්කොම සේකියලා තියෙනවා. අවඥා සහිතව අනුන්ගේ පාත්‍රයන් නිසා බලන්න බෑ. මේ ටික ඔක්කොම තියෙන්නේ මේ සේකියාවල් තියෙනවා. කෑලි කඩ කඩ මේ අර එහෙම එහෙම වළඳන්න බෑ. වඳුරන් වගේ හක්කේ පුරුකල වළඳන්න බෑ. සුළු සුළු ගාලා චපු චපු ගග තලු මරමින් වළඳන්න බෑ. ඒ සේකිය ඇතුළේ ඒ ඔක්කොම ටික තියෙනවා. වළඳලා ඉවරනාට පස්සේ තේර භික්ෂුව ඔක්කොම වළඳලා ඉවරනකම් වතුර පිළිගන්න බෑ. තේර භික්ෂුව අත හොදන්න බෑ. සියලුම අය වළඳලා ඉවර වෙනකන් දන්හලකට ගියාට පස්සේ දිය වතුර දෙනකොට අත් දෙකින්ම ඒ කියන්නේ වතුර අල්ලලා හොඳට අර ළඟ ඉන්න අයට වතුර ගියෙන්නේ නැති වෙන්න, සිවුරට වතුර වැටෙන්නේ නැති වෙන්න තමයි හොදන්නට ඕනේ. ඊළඟට ආයෙන කොටත් ගමට ගිහිල්ලා ආයෙන කොට බීමට යොමු කරලා ඇස්සට ඉතාම සංවරයෙන් වැඩි හිටි භික්ෂු පිටිපස්සේ එන්නට ඕනේ. මේ තමයි දන් හලකට ගියාට පස්සේ පිළිපැදිය යුතු වත් පිළිවෙල. ඊළඟ පින්ඳ පාත යනකොට පින්නපාත යනකොට තියෙන වත්පිළිවෙත් ටික භික්ෂුන් වහන්සේලා සකසලා කියන්නේ දැන් ඒත් ගමේ යන එකක් නේ. සිවුරු හොඳට පොරවන්න නැතුව ගමට යනවා. වැඩිහිටියයි අභිභවනය කරනවා. ඉතා හදිසියෙන් යනවා. හිතා හිමින් යනවා. ගේ ඇතුළටම යනවා. ඊළඟට ගියට ගිහිල්ලා මේ මිදුලේ ඈතින් ඉන්නවා. නැත්නම් ළඟටම යනවා. මෙන්න මේ විදිහට මේ ගිය ගමන් දුන්න ගමන් කියන්නේ අර නිකන් දුන්න ගත්තා වගේ අන්නේ වගේ ගිහිල්ලා එනවා. මෙන්න මේ වගේ වුණාට පස්සේ එක්තරා අවස්ථාවකදී බින්දමාදන භික්ෂුව ගයක් ඇතුළට ගියා. ගේ දොර කියලා වරදවලා ගිහින් තියෙන්නේ මේ කාන්තාවගේ කාමරයකට. ඉතින් ඊ අවස්ථාවේදී කාන්තාව නග්න වෙද්දී ඒ එතන යට කෑ ගහලා කෑ ගහලා තියෙනවා අයියෙම ඊළඟට බය වෙලා කෑ ගැවුවට පස්සේ ඒ කාරණාව භික්ෂුන්ට ආරංචි වුණාට පස්සේ බුදුරන් වහන්සේට සැල කරනවා බුදුරන් වහන්සේ සැල කරාම භාග්‍යතුන් වහන්සේ පින්දපාතනකොට මෙන්න මේ කාරණා කියනවා පින්දපාතනකොට දැන් ගමට පිවිසෙනවා කියලා සිවුරු පොරවගෙන මේ දෙවුර වහලා දෙපළ සිවුර පොරවගෙන පාත්‍ර සිවුරු අතින් අරගෙන මනාකොට යන්නට ඕන වේගින් යන්නත් බෑ සංවරව යන්නට ඕනේ ඊළඟට බිමට යොමු කළ ඇස් ඇතුව යන්නට ඕනේ නිහඬව කය සොලවන්න නැතුව හිත සොලවන්න නැතුව මේ ටික ඔක්කොම සීකියාව තියෙනවා. මෙන්න මේ විදිහට ගමට යන්නට ඕනේ. ඊළඟට ගියක් ගෙදරකට යනකොට යන්නේ කොහෙන්ද එන්නේ කොහෙන්ද කියලා අවධානයෙන් බලලා යන්නට ඕනේ. එහෙම නැතුව නිකන් ඔහේ තියෙන පාරක් ගානේ අහුමුළු ගානේ කුස්සියස්යෙන් මේ පිළිගන්න පැත්තෙන් එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් පින්ඩපාත යනකොට මේක හොඳට තේරෙනවා ඒ ගෙවල් ගාන යන අවස්ථාවේදී මේ කාරවල දෙකක් තියෙනවා මලකට. ඒතකොට හොඳට බලන්න ඕනේ කොයි පාරෙන්ද යා යුතු පින්ඩපාත කියලා. අන්නේ ඒ විදිහට හොයලා බලලා යන්නට ඕනේ. ඊළඟට තමයි ගිය ගමම එන්නත් බෑ. පින්ඩපාතේට ගිය ගමම යාලා දන්නේ නැහැ. ගිය ගම ගිය ගමම එන්න බෑ. එන්න නොයා යුතුයි. ඊළඟට ගොඩාක් ඈතත් ඉඳලා හරියන්නේ නැහැ ගෙදරට. ගොඩාක් ළඟ ඉඳලා හරියන්නේත් නැහැ. හරියට මිදුල මිදුල මැදට යන්නට ගොඩාක් වෙලා ඊළඟට ගොඩාක් ළඟ ඉඳලා හරියන්නේත් නැහැ. ගිය ගමන් ඇවිල්ලා හරියන්නේත් නැහැ. ගොඩාක් ළඟ ඉඳලා හරියන්නේත් නැහැ. ඊළඟට දැනගන්න හමුනොත් එහෙම ඉන්න අය ඥාන දෙන්න කැමති වගේ කියලා ඒක ඒක තමන් අවධානයෙන් ඉන්න ඕනේ කියනවා. මෙයා දන් දෙයිද නොදෙයිද කියන අවධානයක් තියෙනවා. දන් දෙන කැමැත්තක් තියනවද අකමැත්තක් තියනවද කියලා අවධානයක් තියෙන්නට ඕනේ. මේම කතාවක් කියනවා. දැන් කවුරු හරි ආසනයකින් නැගිටලා යනවනම් හැන්දක් සද්ද ඇහෙනවනම් බඳුලක් කියලා සද්ද ඇහෙනවනම් අන්න දෙන්න කැමතියි කියලා ඇඟීමක් ඇතිවෙනවා. එතකොට යන්න බෑ කියනවා. දාන දෙනකොට දැන් සිවුරෙන් වහගෙන පාත්‍රය යන්නේ දකුණු වතේ තියාගෙන පාත්‍රය දකුණු වතේ සිවුරෙන් වහගෙන ඊට සිවුර ඇඩ් කරලා පාත්‍රේ ඉසහර කරන්නට ඕනේ. පින්න පාත දෙනකොට. දෙන අයගේ මූණ බලන්න බෑ. දාන දෙන අයගේ. ඊළඟට දාන බෙදලා ඉවරන ඉවරනවාද නැද්ද කියලා අවධානයෙන් ඉන්න ඕනේ. අපට කැමති විදියට ගිහිල්ලා එන්න බෑ දැන් දෙයාලා දෙන්න කැමති නම් ඒ දෙන්න කැමති වෙලාවක් දක්වා ඉන්නට ඕනේ ඊළඟට ඊටාම සංවරයෙන් අර කියපු විදිහටම අහපව් එන්නට ඕන. පින්දපාත ගිහිල්ලා ආවට පස්සේ පළමුව ආපු කෙනා ආසන පනවන්න ඕනේ, කකුල් හොදන වතුර තියන්නට ඕනේ, ඊළඟට වළඳන වතුර තියන්නට ඕනේ, ඉඳුල් දාන එක තියන්නට ඕනේ, අතිරේක ආහාර දාන එක තියන්න. ඉස්සෙල්ලාම ආපු කෙනා. පින්දපාතේ ඉස්සෙල්ලාම ආපු කෙනා ඒ ඔක්කොම ටික කරන්න ඕනේ. පසුවෙන්ම ආපු කෙනා මොකද කරන්න ඕන නැත්තේ දැන් කට්ටිය වළඳලා ගිහිල්ලානේ. ඉතුරු ඉඳුල් ටික අයින් කරන්නට ඕනේ, අතු ගන්නට ඕනේ, ජලයේ ඉතුරු සමේ වයින් කරන්නට ඕනේ. මේ හැම දෙයක්ම මේ අවසාන දිනේ කරන්න ඕනේ. ඊළඟට ඒ ඒ වගේම ආසන අකුල්ලා තියලා ඒ ඔක්කොම සුරක්ෂිතව තියන්නට ඕනේ. ඒ වගේම තමයි වැසිකිලි කැසිකිලි වල වතුර තියේද නැද්ද කියලා බලන්නට ඕනේ. ඒවා වතුර නැත්තම් ඒවා තියන්නට ඕනේ. ඒවා අවසානට එන එක්කිනාට මොකද අනික් කට්ටිය ගිහිල්ලා හැමෝම ගිහින් තියෙන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ අවසානට එන කලින් එක්කනටත් වතුර ඉවරලා තියෙනවා. ඒක වතුර පුරවල යන්න ඕනේ. දැන් බලන්න අද ටැප් තියෙනවා. දැන් මේකේ මේ කියන කාරණාව එක බැලුවහම වතුර ගැන විමසිලිමත් විය යුතුයි. මම එදා කිව්වා නේද? දැන් මෙතන තියෙනවා වාජන වාජන ටික නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ වතුර වාජන වල වතුර නැති වුනහම අනිවාර්යෙන් වාජන වතුර පුරවන්න ඕනේ. ඒ කියන්නේ වතුර ගැන විශේෂයෙන් විමසන්න ඕන කියලා. එහෙනම් අපිට මේ උල්පතෙන් වතුර එන එක ගැන කොච්චර අවධානයක් තිබිය යුතුද? අපට ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. දැන් මම ඔයාලා ඔක්කොම හිතලා බලන්න මම කියපු වෙලේ ඉඳලා මේ දක්වා කී කරයක් උල්පතේ වතුර එනවද නැද්ද කියලා කියන්නේ. උල්පතට යන්න දෙයක් නැහැ. මෙතෙන්ද මෙතෙන්ද එනවනම් බලන්න දෙයක් නැහැ. මෙතෙන්ද නැත්තම් අතෙන්ද ගිහිල්ලා අතෙන්ද ගිහිල්ලා අතෙන්ද ගිහිල්ලා අන්නේ ටික බැලුවද නැද්ද කියලා. එතකොට අපිට හැම වෙලෙම අවධානය හැම වෙලෙම අවධානයක් තියෙනවනේ වතුර එනවද නැද්ද කියන එක. දැන් මේකේ මේ හැම එකම කියලා තියෙනවා වතුර භාජන පුරවන්න කියලා. එහෙනම් අපි අනිවාර්යෙන් හැම වෙලෙම අවධානයක් තියෙන්න ඕනේ වතුර එනවද නැද්ද කියන කාරණාව පිළිබඳව. ඊළඟට වතුර කලගෙඩි උස්සනකොට තනියම උස්සන බෑනේ තව එක්කෙනෙක් කතා කරගෙන ගිහිල්ලා උස්සලා මේ වතුර පුරවන්න ඕනේ කියලා කියන මේ තමයි පින්ඩපාතික භික්ෂුවගේ තිබිය යුතු වත්පිළිවෙල. දැන් මේ පින්ඩපාත භික්ෂුව. දැන් එහෙනම් ඔන්න මේ මේකෙදි මම අවධානය කළා පෙන්න වතුර සම්බන්ධයෙන්. එහෙනම් ඒක ගැන අපි ලොකු අවධානයක් තියෙන්න ඕනේ. එතකොට මේ එහෙම තිබ්බනම් අපිට කවදාවත් මේ ටැංකිය ටික හිස් වෙන්නේ නැහැ. ඒ කවුරු හරි අවධානය යොමු කරන්නේ. වතුර එනවද නැද්ද කියලා බලන්න. ඒ නිසා ඒක ඒක විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. ඊළඟට කැලේකට යනකොට කැලේ ආරණ්‍යක මේ කියන්නේ කැලයක් ඇතුළකට යනකොට භික්ෂුන් වහන්සේලා වනාන්තරයේ වාසය කරනකොට එතනත් ඔන්න ඒ අර විදිහම තමයි වතුර වාජනවල තියලා නැහැ ඊළඟට ගින්දර පත්තු කරනවා ගින්දර පත්තු කරලා නැහැ. ගිනි ගාන දඬු නැහැ. දැන් නම් ගිනි පෙට්ටිනේ තියෙන්නේ. මෙන්න මේ දේවල් මොකක්වත් කරලා නැහැ. මේකේ කාරණාවක් තියෙනවා මේ දිශා දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ නිකන් ඔහේ උඩුබැලියතර ඉඳලා හරියන්නේ නැහැ. මේක මේ එක අවස්ථාවක් තියෙන හොරු කට්ටියක්. ඒ කියන්නේ නැකත් නැකත් කියලා එතන ඒ කාලේ පණාව පණෙවේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ කියන්නේ මේක කියන කාරණාවත් එක්ක දිශාව පිළිබඳව කොහොමද දන්නවන්නේ දිශාව ඉර නගින බහින ඔය වගේ දිශාවන් පිළිබඳව මෙව දන්නේ නැහැ. ඊළඟට සොරු එළිය එනවා ඔන්න කැලයක් ඇතුලේ. වතුර ඉලෙනවා. භික්ෂුන් කියන වතුර නැහැ කියලා. ඊළඟට ගින්දර ඉලෙනවා. ගින්දරත් නැහැ කියලා. ඊළඟට අද මේ අද නැකත මොකක්ද අහනවා දිසා මොකක්ද අහනවා ඒවත් දන්නේ නැහැ කියනවා ඊළඟට ඒව මොකුත් දන්නේ නැතුණාට පස්සේ ඒ සොරු මොවුන් නම් මේ මේ කට්ටිය ළඟ වතුර නැහැ, මේ කට්ටිය ගිනි දාන දඬු නැහැ, දිසාවන් දන්නේ නැහැ කියලා අර සොරු මොකද කියන්නේ? මේ යාළුවා නම් භික්ෂුන් වෙන්න බෑ. මොහොත් හොරුයි කියලා අර භික්ෂුන්ව ගහනවා. ගහලා යන්න යනවා කැලේ ඉන්නේ. මේ කාරණා ආරංචි වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණා ටික අදාරනවා. බලන්න එතකොට ඒ වගේ තැන්වල ඉන්නකොට ඒ සමාජයට අදාළ විදිහේ දේවල් දැනගන්නත් ඕනේ. ආරණ්‍යක වැඩ වාසය කරන භික්ෂුවක් ගැනනිත් කියන ආරණ්‍යයක ඉන්නවා නම් සම්පූර්ණයෙන් ගමට පින්න පාත යනකොට ඒ කියන්නේ ඒ කාලේ තිබිලා තියෙන දොරවල් තිබිලා නැහැ කැලේ ඉන්න තැනදී සම්පූර්ණයෙන් මේ මේ අදම් පුටු පැත්තකට කරලා තමයි යන්න කියන්නේ මොකද හේතුව මේ කවුරු හරි හොරකම් කරා නැත්නම් කවුරු හරි මොනවාරි කරදරයක් මේ කියන්නේ විනාශලයයි ඒ පොඩි වෙලාවක් කර ගිහිල්ලා එනකොට විනාශ පැනලා විනාශ කරන්න පුළුවන්. ඒවා රකින්න ඕනේ කියන අදහසින් ඒවා ඒවා අදාළ විදිහට සේනාසන තබලයි මේ ගමට යන්න ඕනේ නැත්තේ. ඊළඟ පින්න පාද යනකොට සෙරප්පු අයින් කරලා පාත්‍රය අතට අරගෙන සිවුරු පොරවලා දැන් ඒ කාලේ ගොඩක් සංඝාටි කියන්නේ වචන තේරුම එහෙමයි සංඝාටි කියන්නේ පොරවණ එකට. උත්තරා සංඝය කියන්නේ කරට දාන එකට. උතුරු සරුව කියලා කියන්නේ. ඒතර උත්තරා සංඝය කියලා අපි කියන්නේ තනිපට සිවුරු. සංඝාටි කියන්නේ දෙපට සිවුරු. ඒ ඒ විදිහ තමයි ඒ කාලේ ගොඩාක් පින්ඩපාතේ ගිහිලා තියෙන්නේ. පින්ඩපාතේ සරණේ පුරවලා තියෙන්නේ අර කුතුරු සලුවක් හිටිය තමයි පාවිච්චි කරලා තියෙන අවශ්‍ය වුණාම පුරව ගන්න. ඒක ඒකෙන් දැන් පැහැදිලි කරනවා ගමට පින්ඩපාත යනකොට ඊටාම සංවරයෙන් යුක්තව hina හෙන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව බිමට යොමු කළ ඇස් නැතුව මේ අර සේකියා ටික පැහැදිලි කරනවා ගමට යන්නට ඕනේ. ගමට ගිහිල්ලා ගියක් අර පින්ඩපාත යන විදිහටම හපව කියනවා මේ ගිය ගමන් එන්නේ නැහැ ගිය ළඟට යන්නේ නැහැ ඈතින් ඉන්නේ හරියට මධ්‍යස්ථව ඉන්නට ඕනේ ඊළඟට දෙන්න දාන දෙන්න හදනවා නම් අන්න ඒ දාන දෙනකන් ඉන්නට ඕනේ ඒ ඒ කාරණා ටික ඔක්කොම පැහැදිලි කරනවා ඒ ටික කරන්නට ඕනේ ඊළඟට ආරණ්‍යයට ඇතුල් වෙලා පෑන් පුරවන්නට ඕනේ පෑන් කියන්නේ දැන් බලන්න මේකෙත් තියෙනවා ඒක කියන්නේ කැලේ හිටියත් අරහෙ ඉඳ තියෙනවනේ කියලා අරහෙ ඇල තියෙනවනේ කියලා හරියන්නේ වතුර එකතු කර ගන්නට ඕනේ පැන් එකතු කරන්නට ඕනේ. ඊළඟට ගිනි දල්වන්නට ඕනේ. ගිනි දල්වන උපකරණ පියනට ඕනේ. ඊළඟට සැරෑටියක් හැරමිට තුන එක පැත්තකින් තියන්නට ඕනේ. ඊළඟට කියනවා නැකත්පත් ඉගෙන ගන්නවා. මේ නැකත්පත් කියන කාරණා මොකද්ද කියලා නම් මේ කියන්නේ ඒ කාලේ නක්ෂාස්ත්‍ර කියන කාරණාවක් එක්ක මොනහරි දිසා තිබ්බ මොනහරි තිබ්බත් දන්නේ නිසා මේ කියන නැකත්පත් ඉගෙන ගන්නට ඕනේ. දිසාවල් දැනගන්න. දිසාවල් පිළිබඳ දක්ෂ වෙන්නට ඕනේ. දැන් මේ කොයි දිසාවද මේ කොයි දිසාවද උතුරු දකුණු මාරු වෙලා හරියන්නේ නැහැ. දිශාවන් ටික ඉන්න තැන ඒක දැනගන්නට ඕන. මෙන්න මේ ටික ආරණ්‍යක භික්ෂුන් විසින් පිළිපැදිය යුතු වත් හැටියට බුදුරන් වහන්සේ පෙන්නනවා. ඊළඟට වෙනමම සේනාසන වලට වත් ටිකක් බුදුරන් වහන්සේ සදාරනවා. සේනාසන පාවිච්චි කරනකොට මෙන්න මෙහිම පාවිච්චි කරන්නට ඕනි කියන්නේ කුටි. ඇඳන් සේනාසන ගැන ඔක්කොටම විහාර කුටි ඇඳන් මේ සියල්ලක්ම. ඒ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා එලිමහනේ සිවුරු මෙහි ආදී කටයුතු කියන්නේ මොනවා හරි සිවුරු මහන දේවල් කරාට පස්සේ චබ්බග්ගී භික්ෂුන් වහන්සේලා නිකන් ඔහේ ඇඳපුඩු දාලා එලිමහනේ පුටු හැම දාලා කියන්නේ වහුරන් නැතුව යන්න යනවා. ඉතින් මේවා විනාශල යනවා. අල්පේච්ච භික්ෂුන්ට ආරක් වෙනවා. ඊළඟට ඒක බුදුරණවහන්සේට සැලකනහම භාග්‍යතුන් වහන්සේ ගරහා කරලා මෙන්න මේ විදිහට වත්පිළිවෙත් පනවනවා. යම් විහාරයක වාසය කරනවා නම් අන්න පැහැදිලි කරනවා අර වත්පිළිවෙත් ටික එහෙමම ආයි පැහැදිලි කරනවා. යම් තැනක කුටියක ඉන්නවනම් ඕන කුටියක ඉන්න ඕන විදිහ. යම් තැනක සේනාසනයක කුටියක වාසය කරනවා නම් කුටිය අපවිත්‍ර නම් සුද්ධ කරන්නට ඕනේ. ඒ කියන්නේ අතු ගන්නට ඕනේ. අතු ගන්න කොහොමද? සිවුරු පැත්තකින් තියලා ඊළඟට පාපිෂ ටික බැහැර කරලා ඔට්ට මෙට්ට ටික අයින් කරලා ඇඳ ඇඳන් පුටු එක ගොඩකට ගහලා ඒවා විනාශ වෙන්නේ නැති වෙන බිත්ති වල වදින්නේ නැති වෙන්න ඒ වගේ එකට ගට්ටන්න නැතුව දොර ජනෙල් හොඳට හැරලා හොඳට දොර ජනෙල් පිහලා හොඳට අතු ගන්නට ඕනේ. ඊළඟට දූවිලි තියෙනවා නම් බිත්තිත් හොඳට හෙදි කෑල්ලකින් පිහ දාන්න ඕනේ. බිමත් හොඳට හෙදි කෑලකින් පිහදාන්න ඕනේ. පාපික ටික හොඳට ගසා දාන්න ඕනේ. කෙල පඩික්කම අයින් කරන්නට ඕනේ. මකුල් දැල් කියනවනේ උඩ ඉඳලා පළට කඩන්නට ඕනේ. ඒ වගේම දඟල් දොරවල් ආදී දේවල් පිහදාන්නට ඕනේ. ඒවත් හෙදි කඩක්කින් හොඳට කෙල හෙදි කෑලකින් පිහදාන්නට ඕනේ. කසල එකතු කරලා මේ අදාළ දැනකට ගිහින් දාන්නට ඕනේ. ඊළඟට ඇඳපුටු ආදී දේවල් අවුවේ වේලලා මනාකොට ඇඳපුටු තිරිලි ආදී දේවල් හොඳට වේලලා ගසා දාලා ඒවා ඊළඟට දැන් මේවා ඔක්කොම කරනවනම් හරි සුන්දරයිනේ. මෙන්න මේ කාරණා ටික. එතකොට අර පුස් කන්නේ නෑ. ඊළඟට විනාශ වෙන්නේ නෑ. ඒ දේවල් ටික ආයේ සුද්ධ කරලා ඉවරලා ගිහිල්ලා තැම්පත් කරන්නට ඕන. පාත්‍ර එහෙම තියෙනකොට බිම අත දාලා තියන්න ඕනේ නැත්නම් බිම මොනවා හරි එල්ලලා තියන්න ඕනේ සිවුර දානකොට නූල අත ගන්නට ඕනේ වැල. අර අර විදියටම කියනවා දූවිලියට පැත්ත ජනෙල් වහන්න ඕනේ. ඊළඟට සීත කාලේ නම් දවල්ට ජනෙල් දොරල් අරින්න ඕනේ, රැයට වහන්නට ඕනේ. රාත්‍රී කාලේ මේ උෂ්ණ කාලේ නම් දවල්ට වහන්න ඕනේ, රැයට අරින්නට ඕනේ. ඊළඟට ඒතරක් නෙමෙයි, ඒ කුටියනේ ඊළඟට දානශාලා නැත්නම් විහාරයේ සංඝාවාසයේ ඒවා කැලිකසල වෙලා නම් වැසිකිලි කැලිකසල වෙලා නම් ඒ වගේ පරිභෝග ජලය නැත්තම් ඒ සියල්ලක්ම දැන් තමන් පාවිච්චි කරන එක කියලා නෑ. තමන් පාවිච්චි කරන එක කියලා අනිත් වගේ වතුර නැත්තම් වතුර ගෙනත් දාන්නට ඕනේ. ඊළඟට ඒ විහාර ඒවා සුද්ධ කරන්න අතපතු ගන්නට ඕනේ. දැන් බලන්න මේවා කරනකොට සම්පූර්ණයෙන් අර ඉන්න තැනට ඕන විදිහට කටයුතු වෙනවා මිසක් මට ඕන දේ කටයුතු වෙන්නේ නැහැ. අන්න ඒකයි වත් පිළිවෙත්වල තියෙන වටිනාකම. ඊළඟට තමයි වැඩිමහල් භික්ෂුවක් ආරණ්‍යයේ ඉන්නවා නම් වැඩිමහල් කෙනෙක් ඉන්නවා නම් ඒ වැඩිමහල් කෙනෙක් ඉන්නේ නැද්ද? ඒ භික්ෂුවකින් අහන්න නැතුව ධර්මයේ කියලා දෙන්න බෑ. ඊළඟට කිසි දෙයක් කරන්න පහන් දැල්ලන්න බෑ පහන් නිවන්න බෑ බොන ඊළඟට යන්නේ දොරවල් වහන්න අරින්න බෑ වැඩිමහල් භික්ෂුවකින් ඒව අහන්න ඕනේ. මොකද කියන්නේ වැඩිමහල් භික්ෂුව දැන් ඒ අපි තුමු ආරණ්‍ය ප්‍රධානියා කියලා. එතකොට එයාගෙන් මේ ඔක්කොම අහලා තමයි කටයුතු කරන්නේ Tamanට ඕන දේ නෙමෙයි. ඊළඟ වැඩිමහල් භික්ෂුව සක්මන් කරනකොට සක්මන් මාළුවේ එතන බාධා වන විදියට යන්න බෑ. වැඩිමහල් භික්ෂුවගේ සිවුරු වල හැප්පෙන්න යන්න බෑ. මෙන්න මේ විදිහට සේනාසනයක වාසය කරද්දී වාසය කරන්න ඕනේ කියලා. ජනතාගාරවත කියන්නේ නාන තැන නැත්තම් ගිනිහල්ගේ ගිනි තපින තැන මෙන්න මෙතන තියෙන වර්තික ඊළඟට පැහැදිලි කරනවා. ඒ කාලේ චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා මේ ගිනිහල්ගෙට ගිහිලා ස්ථීර භික්ෂුන් වහන්සේලාව වැඩිමහල් අයට ආදර ගෞරවයක් නැහැ. ඊළඟට සෙල්ලම් කරනවා. ගිනි දැල්වල දොරවල්, ගින්දර දාලා දොරවල් වහලා තියෙනවා. ඊළඟට භික්ෂුණු උස්නේ මුසපත් වෙලා කලන් දාලා වැටෙනවා. මේ මේ වගේ එකේ ඊළඟ මෙන්න මේ වගේ වැඩ කරනවා. ඉතින් චබ්බගේ භික්ෂුන් වහන්සේලාට ආදර ගෞරවයක් නැහැ කියන කාරණාවත් එක්ක මේක භික්ෂුන්ට අහන්න ලැබිලා බුදුරන් වහන්සේලා කළ භාග්‍යවතුන් වහන්සේ නිඳා කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වතපනවනවා මෙන්න මේ විදිහට. ගිනිහල්ගේ ඉස්තවිල භික්ෂුන් වහන්සේලා එක්ක අනාදරයෙන් ආදර නැතුව කටයුතු නොකළ යුතුයි කියනවා. ආදරයෙන් කටයුතු කළ යුතුයි කියනවා. යම් කිසි කෙනෙක් ආදරයක් නැතුව වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට කටයුතු කරනවා නම් ඒක දුකලෑවතක්. ඒ වගේම ඇතුලේදී දොරවල් වහලා ඒ කියන්නේ මොනවා හරි පීඩාවක් කරන්න ඒක කරනවා නම් ඒක දුකලෑවතක්. යම් කිසි කෙනෙක් ඉස්ලාම් ගිනිහලකට යනවද අලු වඩ ගහලා දෙන අලු අයින් කරන්නට ඕනේ. ගිනිහලගේ කැලි කසලා නම් ඒක අයින් කරන්නට ඕනේ. නිකන් ඔහේ ගිහින් හරියන්නේ. ගිනිහලගේ මේ ඒවා තියෙනවනම් අයින් කරන්නට ඕනේ. ඊළඟට පිළ සවුත් වෙලා නම් ඒවා සෝදන්නට ඕනේ. කැලි කසල දාන නම් ඒවා අයින් කරන්න ඕනේ. දොරවල් කැලි කසල නම් ඒවා අයින් කරන්නට ඕනේ. ඊළඟට ඉස්තවිර භික්ෂුන් වහන්සේලා මැදට කඩා පනින්න බෑ. නවක භික්ෂුන් වහන්සේලා ඉදි නැගිටවන්න බෑ, නිරපන්න බෑ. ඊළඟට ස්ථේර භික්ෂුන් වහන්සේලාට සබංගාණී වාචිදී වගේ ඒවා කරන්න ඕනේ, ඒවා කරන්න ඕනේ. ඒ වගේම ගිනිහල් ගෙයින් නික්මෙනකොට දොරවල් වහලා යන්නට ඕනේ. ඊළඟට ඒ ඒ කටයුතු කරන්නට ඕනේ. ඊළඟට එකට ගැටි ගැටි ඉන්න බෑ. ඒ කියන්නේ ඇඟි හැප්පි හැප්පි මියාගේ මඩ වෙලා නම් ඒක හොදලා අයින් කරන්න ඕනේ. මෙන්න මේව තමයි ගිනිහල්ගේ තිබිය යුතු වත්. ඊළඟට වැසිකිළිය වත්. දැන් මේවා ඒ විදිහටම වුණා ඈ. දැන් මම අර <coughs> මිට බොහෝ කාලයකට කලින් කිව්වා මගේ තනක් වුණා නම් මගේ තන ඉතාල ලස්සනට තියාගන්නවා මගේ වුණා නම්. ඒකවල මගේ තනක් බවට අපි හැමෝම පත් වෙන්නට ඕනේ. එහෙම වුණොත් එම් කිසි අබුරුසිදුවක් වෙන්නේ නැහැ. එක්තරා බ්‍රාහ්මණ ජාතික මහණෙක් භික්ෂුවක් වැසිකිලි කරලා දුගලයි කියලා හොදන්නේ. බ්‍රාහ්මණ ජාතික භික්ෂුවක් වැසිකිලි කරලා හොදන්නේ කියන්නේ පසබැත හොදන්නේ. අල්ලන්න අසුචි අල්ලන්න කැමති. මොකද වෙන්නේ ඊළඟට කෘමීන් ගහලා, ඒ කියන්නේ පණුව ගහලා මේ කෘමි දෝෂ පණුව ගහලා <laughs> පණු දෝෂයක් ඇති වෙනවා. භික්ෂුවන්ට මේවා සැලකලා ඊළඟට ඇත්තද ඔබ එහෙම කරා දාන්න. ඔව් මම එහෙම කරා කියන්නේ. නිඳා කර අල්පේච්ච භික්ෂුවන් කොහොමද මේම කරන්නේ කියලා බාගතුන් වහන්සේ සැලවුණා. බුදුරණවහන්සේ අහන ලස්සන සත්‍යං කියලා තුම් භික්ඛු වච්ඡං කත්වාන ආචමේසීති. අතරතෝ භික්ෂුව මේ වැසිකිරි කරලා පස්සබට හේදුනේ කියන්නේ. ඔව් එහෙමයි කියනවා. ඊට පස්සේ බාගතුන් වහන්සේ නිඳා කරලා ඒ කාරණා මුල් කරගලා ඔන්න වදාරනවා. මේක වගේම තමයි අනිත් දේවලුත් එතන අපිට දුන්නා මේක නම් කරනවනේ කියලා කරනවනේ නෑ නෑ මේක වගේම අනිත් දේවලුත් වෙන්නට ඕනේ. මල පහ කරලා හොදන්න ඕනේ කියලා මනෝනවා. ඒතර මේක පැනේවා වගේම අනිත් දේවලුත් ඒ විදිහටම වෙන්න තමයි. යම් කිසි කෙනෙක් මල පහ කරලා හොදන්න නැත්නම් දුක ලැබෙයි. ඊළඟට වැසිකිලි යනකොට වැඩි මහන්සිලි වලට යන්න යනවා. දැන් හැමෝතනම වැඩි මහන්සිලි. එතකොට මොකද වෙන්නේ? ඉස්සල්ලාපු නවක බිකු දැන් පොලිමි ඉන්නෝනේ. වැඩි මහලක් කෙනෙකුට ආයාපසර යනවා. වැඩි මහලක් කෙනෙකුට ආයාපසර යනවා. මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? අර අලුත් භික්ෂුවට එතනම වර්චස් යනවා නැත්නම් අර සීමුලා වෙලා වැටෙනවා. එයි දැන් වැඩි මහලෙක් නැතිව දෙනකොට ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේලා ආරංචි කරලා භාග්‍යතුන් වහන්සේ නිඳා කළා දාරනවා. වැසිකිළියේදී වැඩි මහල් පිළිවෙල නැහැ. වැඩි මහල් පිළිවෙල කටයුතු කරන්න කිව්වොත් දුකලෑවත්. වැඩි පිළි වැසිකිළියේදී කටයුතු කරනවාද ආහු පිළිවෙලට. මොන වැසිකිළියේදී කවපතනකවත් වැඩි මහල් පිළිවෙලක් කියලා ගන්න ආප් පිළිවෙලටයි වැඩි වැසිකිළියේදී කටයුතු කරන්න ඕනේ. චබ්බකි භික්ෂුන් වහන්සේලා ඉතා ඉක්මනින් කියන්නේ ඉක්මනින් වැසිකිලි කියලා එනවා. හොදුව හේදුවර වැසිකිලි කරාට කොහේ මොනවා කරාද දන්නේ නැහැ. ඊළඟ සිවුරු ඔසෝගෙන යනවා සිවුරු ඔසෝගෙන යනවා. ඊළඟ සිවුරු ඔස්සගෙන මෙහෙඳනම යනවා. <laughs> සිවුරු ඔස්සගෙනම එනවා. ඊළඟට වැසිකිලි සතමනවා. ඊළඟට දත්මදිමින් වැසිකිලි කරනවා. දත්මදිමින් වැසිකිලි කරනවා. වැසිකිලි කරනනම් කෙල ගහනවා. නම් විසිකිලි කැසිකිලි දෙකට වෙන වෙනම තිබ්බේ. එතකොට දැන් ඔය කෙල ගහනවා ඊළඟට චපු චපු ගන්න හද්දෙන් ඇති කියලා හොදනවා. මේවා ඇහෙන ඇහෙනකොට අල්පේච්ච භික්ෂුව නිඳා කරා. කොහොමද මේ වගේ දෙයක් කරන්න කියලා. ඒ කාරණා මුල් කරගෙන බුදුරන් වහන්සේ මෙන්න මේ වැසිකිලි වත පනවනවා. යම් කෙනෙක් වැසිකිලියට යනකොට ඉස්සලා පිටින් ඉඳලා කහින්න ඕනේ. ආ ඉතා ඉක්මනින් යද්දි මේ ඇතුළේ ඇතුළේ එක්කෙනෙක් ඉන්නද කියලා. ඒ නිසා ඉස්ලාම වැස කියලා නෝට කහින්න ඕනේ. කැහැලා ඊළඟට ඇතුළේ ඉන්න එක්කෙනා කහන් කහින්න ඕන ඇතුළේ කෙනෙක් ඉන්න ඕන. ඊළඟට සිවුරු ඔස්සගෙන වැසිකිළියට යන්නේ නැති වෙන්නට ඕනේ. වැසිකිළියෙන් එළියට එන්නත් බෑ සිවුරු ඔස්සගෙන. ඊතා ඉක්මනින් යන්නත් බෑ ඊතා ඉක්මනින් එන්නත් බෑ. වැසිකිළියේ පකොල් දෙක තියෙන තැනට ගිහිල්ලා තමයි සිවුරු ඔස්සන්ට ඕනේ. තටමමින් වැසිකිලි කරන්න බෑ. ඒ කියන්නේ හයියෙන් තටමමින් වැසිකිලි කරන්න එපා කියනවා. දත් මදමින් වැසිකිලි කරන්න එපා කියනවා. ඒ කියන්නේ වැසිකිලි කරන ඒ පෝච්චියේ කෙල ගහන්න එපා කියනවා. ඒකයි කෝටු තිබිලා තියෙනවා වයින් කරන්න. ඒකෙන් අදාළ නැහැ නේකින් කෝටු අ අ පිරිසුදු කරන්න කියලා කියන්නේ. ඊළඟට වැසිකිළිය කරලා ඉවරනහම නැගිටලා සිවුර හොඳට වහගෙන තමයි එළියට එන්න ඕන නැත්නම් ඉතා වේගින් එන්න බෑ කියනවා එළියට. ඊළඟට වැසිකිළි කරලා වෙන මේක තමයි හොදන්න තිබිලා තියෙන්නේ. එතකොට ඒකේ සද්ද කරකින් හොදන්න බෑ. හොදපු වතුර ඉතුරු කරන්න බෑ. වැසිකිළි ගිහිල්ලා හොදලා ඒ ගන්න භාජනයේ වතුර ඉතුරු කරන්න බෑ. ඊළඟට තමයි වැසිකිලි අපිරිසිදු නම් හොදන්නට ඕනේ. ඒ වැසිකිලි ඒවා දාන කූර අපිරිසිදු නම් ඒකත් හොදන්නට ඕනේ. මෙන්න මේ ටික තමයි වැසිකිළියේදී තිබිය යුතු වත්පිළිවෙත. දැන් එතකොට ඔන්න පැහැදිලි කරන්න යෙදුනා ආරණ්‍යක ඉද්දි කුටියේ ඉන්න හැටි, සංඝවාසී ඉන්න හැටි, පින්ඩපාත යන හැටි, දානශාලාවට එන හැටි, කැලේ ඉන්න හැටි, වැසිකිළියක වෙන කටයුතු කරන හැටි, ගිනිහල්ගේ කටයුතු කරන හැටි, ආගන්තුක භික්ෂුවක් වෙනුවෙන් කටයුතු කරන හැටි, ආවාසික භික්ෂුවක් ඊළඟට ආගන්තුක භික්ෂුවක්ව සිටියදී කටයුතු කරන හැටි මේ සියල්ලක්ම ඔන්න පැහැදිලි කළා. එතකොට දැන් ඕක ඕක ආරණ්‍යයක් සහ තමන්ගේ ජීවිත චර්යාවේ තිබිය යුතු එකක්. මේ ඔක්කොටම ඉහළින් එකක් තව තියෙනවා. අන්න ඒක තමයි එක්ක උපාජ්‍යහය වත එක්ක ආචාරය දෙකම එකයි. ඒ කියන්නේ උපාජ්‍යහය ආචාරය දෙන්නයි හැදෙන්නේ, යෙදෙන්නේ. උපාධ්‍යහට බොහෝ භික්ෂූන් ඉන්න නිසා තමයි ආචාර්යෙක් ඉන්නේ. මොකද අනිවාර්යයෙන්ම අවුරුදු පහක් අනිවාර්යයි. වික්ත නැත්තම් ජීවිතෙන් දක්වාම. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම උපාධ්‍ය නැත්තම් ආචාර්යයා ඉන්නටම ඕනේ. එතකොට ඒක තමයි දැන්වත උපාධ්‍යහය වතයි ආචාර්ය වතයි දෙකම එකයි. දෙකම එකම පිළිවෙලට වත් ටික තියෙන. මොකද දෙන්නේ එකපාර නෑ. උපාධ්‍යාය වෙන උපාධ්‍යාය. දෙන්නේ නෑ. ආචාර්ය වෙනවා නම් ආචාර්ය. ආචාර්යයෙක් ඉන්නවා නම් උපාධ්‍යාය නෑ. උපාධ්‍යායයෙක් ඉන්නවා නම් ආචාර්ය නෑ. එතකොට එහෙනම් දෙන්නේ එක විදි මොකද දෙන්නේකට එක විදිහට කටයුතු කරන්න බෑ. ආචාර්ය ආචාර්ය කියන්නේ දැන් අද අපිට ගොඩක් අපිට දැන් ගොඩක් උපාධ්‍යායවනේ උපාධ්‍යාය නැහැනේ. ඒතර උපාධ්‍යාය ආචාර්යයි කියලා දෙන්නේකට එක තැන එක විදිහට කටයුතු කරන්න බෑ. උපාධ්‍ය හිටියොත් එහෙම ආචාර්යයා ඉදදී එතන ප්‍රධානියා ආචාර්ය නෙමෙයි. උපාධ්‍ය. ඒතර උපාධ්‍යර වෙන දේ තමයි ඒ කියන්නේ අර වක්කිලට ඔක්කොම ආචාර්යට කරන්න බෑ උපාධ්‍යයට කරන්න ඕනේ. ඒ කාලේ සද්විහාරික ඒ කියන්නේ සද්විහාරික කියලා කියන්නේ මේ ගෝලයෝ උපාධ්‍යයන් කෙරෙහි ගරුසරු නැහැ. ඒ කියන්නේ තමන්ගේ දැන් මම මේ දෙකම එකට කරලා කියන්නේ උපාධ්‍යායන් තම ආචාර්යයන් කෙරෙහි ගරු සරුවැතුව වාසය කරන්නේ නැහැ. අල්පේච්ච භික්ෂූන් මේ කරුණ මුල් කරගෙන නිඳා කරනවා, ගරහනවා. නිඳා කරලා ගරහන භාග්‍යතුන් වහන්සේ සද්විහාරික භික්ෂූන්, ඒ කියන්නේ ගෝලයා ආචාර්යාට, උපාධ්‍යාට පිළිපැදිය යුතු වත්පිළිවෙල මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. නොපැහැදුවන්ගේ පැහැදීම මිස පැහැදුවාගේ වඩා වර්ධනය වීම පිණිස ඊළඟට මෙන්න මේ කාරණා මුල් කරගෙන පණවනවා. දැන් මේවා පණවනවා. කලින් පැනෙවද? නැහැ. පණවන තු තිබුණා. දැන් පණවනවා ආචාර්යෙකුට, උපාධ්‍යයෙකුට, ගෝලයෙකු විසින් කළ යුතු දේවල්. සද්විහාරිකයා නැත්නම් ගෝලයා උපාධ්‍යන ආචාර්යයට මෙහිම මනාව පිළිපන් බවක් වෙන්නට ඕනේ. උදේම නැගිටින්නට ඕනේ. උදේම නැගිටලා සිවුරු පොරවගෙන කකුල් සෙරප්පු දෙක අයින් කරලා දැන් මේකෙදි හොඳට තේරෙනවා මේ කියන කාරණා දෙනකොට ආචාර්යා උපාධ්‍ය පිටිපස්සෙන්ම ඉඳලා තියෙන්නේ. තනිකරම එහෙම ඉඳලා තියෙන්නේ. තමන් ඉස්සල්ලාම නැගිටලා කරන්න ඕන නැත්තේ තනි සිවුර පොරවගෙන ඒකාංශ කරගෙන සෙරප්පු ගලවලා උපාධ්‍ය ළඟට යන්නට ඕනේ. උපාධ්‍ය ළඟට ගිහින් දත් මදින ඒවා දෙන්නට ඕනේ. දැහැටි දෙන්නට ඕනේ. වතුර හොදන්න ජලය දෙන්නට ඕනේ. දැන් බලන්න මේ කොච්චර જાති තියෙනවද කියලා. ජලයේවත් මුණ හොදන වතුර දෙන්නට ඕනේ. ඊළඟට ඒක ආසනයේ පනවන්නට ඕනේ. කැඳ තියෙනවා නම් කැඳ දෙන්නට ඕනේ. ඊළඟට කැඳ වළඳලා ඉවරනට පස්සේ ඒ වාජනේ පිළි අරගෙන වතුර දෙන්නට ඕනේ. ඊළඟට ඒ එතන කැඳ වළඳපු තැන සුද්ධ කරන්නට ඕනේ. අතුපතු ගන්නට ඕනේ. ඒ ආසන අකුල්ලා තියන්නට ඕනේ. උන උදේ පාන්දරම කරන්න තියෙන කාරණා උපාධ්‍යාය හෝ ආචාර්ය. එතකොට එහෙනම් නැගිටපු ගමන්ම තමන්ගේ වැඩන්නේ මේ කරන්න තියෙන්නේ. උපාධ්‍යායගේ නැත්නම් ආචාර්යගේ ඒ වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. ඊළඟට ඒ උපාධ්‍යාය ආචාර්යගේ මේ ඒ කඳවල් එතන මේ අපිරිසුදු වෙලා නම් එතන අමදන්නටත් ඕනේ. ඊළඟට ගමන පින්න පාත යන්න කැමති නම් දැන් උපාධ්‍යාය ආචාර්ය අන්දනේ දෙන්නට ඕනේ. ඊළඟට සිවුරු දෙන්නට ඕනේ. ඊළඟට පාත්‍රය හොදන්නට ඕනේ. ඊළඟට උපාධ්‍යය කැමතිනම් තව භික්ෂුවක් එක්ක යන්න තමන් කැමති වෙන්නට ඕනේ පිටිපස්සෙන් යන්න. තමනුත් ඊළඟට සිවුරු පොරවගෙන උපාධ්‍යය පිටිපස්සෙන් යන්නට ඕනේ. ඊටා දුරව යන්නත් බෑ. ඊටා ළඟ යන්නත් බෑ. දුර යන්නෙත් නැතුව ළඟම යන්නෙත් නැතුව යන්නට ඕනේ. උපාධ්‍යය පිළිගන්න වැඩිපුර දේවල් තමන් පිළිගන්නට ඕනේ. උපාධ්‍යය කතා කරනකොට දැන් ගමේ ඉන්නේ කියන්නේ උපාධ්‍යය කතා කරන අතරමැදි කතා කරන්න බෑ. ඒතකොට දැන් කොයි අවස්ථාවකවත් උපාධ්‍යය කතා කරනකොට ආචාර්ය කතා කරන අතරමැදි මැදට පැනලා කතා කරන්න බෑ. ඊළඟට තව පැහැදිලි කරනවා උපාධ්‍යය යම් ඇවතකට යොමු වෙලා තියෙනවා නම් ඇවතකට දැන් කතා කරනකොට ගමේ හරි ඇවතකටපත් වෙන්න වගේ එකක් වෙනවා නම් අන්න එතකොට ඒක වළක්වන්නට ඕන. ඒ කියන්නේ දැන් කාන්තාවක් එක කතා කරන්න බෑනේ. අන්න ඒ වගේ දේවල් වළක්වන්නට ඕන. ගමට එනකොට ආරණ්ඩ ඇතුළට එනකොට ඉස්සර එන්නට ඕන. පිටිපස්සෙන් ඇවිදින්න ඉස්සර වෙලා එන්නට ඕන. ඉස්සර වෙලා ඇවිදින්න ආසන පනවල කකුල් හොද ගන්න වතුර තියලා ඊළඟට ඉස්සරහට ගිහිල්ලා පාත්‍ර සිවුරු ටික ගන්නට ඕන. ඒ කියන්නේ පින්දපාත ගිහිල්ලා එනකොට පින්දපාත ගිහිල්ලා ආරණ්ඩ ඇතුළේ එනකොට ඉස්සර වෙලා ඇවිදින්න වතුර ටික කකුල් හොදන්න තියලා ඔක්කොම කරලා ගිහිල්ලා පාත්‍ර සිවුරු පාත්‍ර සිවුරු ටික ගිහිල්ලා ආය ගන්නට ඕන. පිළිගන්නට ඕන. ආසන පනවලා මේ පාත්‍ර සිවුරු පිළි අරගෙන ඊළඟට පාත්‍රයේ පැත්තකින් තියලා සිවුරු අරගෙන පොඩ්ඩක් කියලා අවුවේ දාලා අවු වේලලා ඊළඟට නමල පැත්තකින් තියන්නට ඕනේ. පින්ඩ පාත දාණය උපාද්‍ය වළඳලා ඉවරුනාට පස්සේ පෑන් පිළි ගන්නන්නට ඕනේ. ඊළඟ උපාධ්‍යය වළඳලා ඉවරනට පස්සේ ආචාර්ය උපාධ්‍යය වළඳලා ඉවරනට පස්සේ අවශ්‍ය පෑන් අහලා බලන්න ඕනේ ඒක ඉමසන්නට ඕනේ. ඊළඟට පාත්‍ර අරගෙන පාත්‍ර හොදන්නට ඕනේ. හොදලා අවුගේ පොඩි වෙලාවක් තියන්නට ඕනේ කියලා ගොඩාක් හත් වෙනකන් තියනසෝ ගන්නට ඕනේ. අර ඉඳුල් දෙන ප්‍රොමෝටර් දාන්න එකත් එක්කනේ. උපාධ්‍යය නැගී ගියට පස්සේ දාන වළඳලා ඉවරනට පස්සේ ආචාර්යයා නැගිටිට පස්සේ දාන වළඳලා ඉවරනට පස්සේ අර කකුලෝදන තිබිච්ච ඒවා ඊළඟට ඒ සියල්ලක්ම ආසන සියල්ලක්ම පැත්තකින් තියන්නට ඕනේ සුරකිව ආරක්ෂා කරන පැත්තකින් තියන්නට ඕනේ ඊළඟට උපාධ්‍යයන් ආන්න කැමතිනා දැන් ඔන්න දැන් දැන් දවසේ මොනවාවෙන් සම්පූර්ණ දැන් දවසේ විය යුතු දවසේ දවසේ කාලේ බැලුවොත් එහෙම උදේ නැගිටලා ගිහිල්ලා කටයුත්ත ඔන්න කාලේ ඉවරයි පින්ඩ පාත ගිහිල්ලා දැන් ඒ කියන්නේ දැන් උදේ නැගිටලා නැගිට වෙලේ ඉඳලා ගත්තොත් එහෙම 9 වගේ වෙනකන් දැන් කාලේ ඉවරයිනේ. දවස උඩ කාලි ඉවරයි. තමන් වෙනුවෙන් නෑ. ඊළඟට උපාදයන් නාන්න කැමති නම් දැන් ඕන ඊළඟට ඉතුරු ටිකක් කියලා. නාන්න කැමති නම් නාන්න උණු වතුර කැමති නම් උණු වතුර දෙන්න ඕනේ. සිසිල් වතුර කැමති නම් සිසිල් වතුර දෙන්නට ඕනේ. ඒවා සකස් කරලා දෙන්නට ඕනේ. උපාධ්‍යා සමග නානසනට යන්නට ඕනේ. උපාධ්‍යාගේ සබන් ගන්නට ඕනේ. ඊළඟට ඒ කියන්නේ ඒ ඉස්ලාමයේ තමන් කියන්නේ එතනදී හුණු ජාතින තිබ්බ ගල්ලලා ඒක හොඳට හදන්නට ඕනේ. හදලා තමන් ගාන්නට ඕනේ. උපාධ්‍ය ආචාර්ය කැමතිනම් කුණු වතුල්ලන්නට ඕනේ. ඊළඟට ගිනිහල් ගෙට යනකොට ගිනිහල් ගෙට යන්නට ඕනේ. ගිහිල්ලා එතනත් අර ගිනිහල් ගේවත් ටික අහපව කියනවා. නමක භික්ෂුව නැගිටවන්න බෑ. ඒ ඒ කාරුණ ටික කියනවා. ඒකෙත් කියනවා ඒ උපාධ්‍යයන්ට කරන්න ඕන ටික ගිනිහල් ගිය ඇතුලේ කරන්නට ඕන. ඊළඟට සිවුරු දෙන්නට ඕන. ඊළඟට උපාධ්‍යයන් වහන්සේ බණ කියන්න කැමති නම්, උගන්වන්න කැමති නම් ඒ ඒ කියන කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්තක් උපද්දවා ගන්න දක්ෂ වෙන්න ඕන කියනවා. බණක් කියන්න කැමති නම් ධර්මයක් කියලා දෙන්න කැමති නම් ඒක නැවත නැවත ਵਿਚාරන්න ඕනේ කියනවා. ඊළඟට කියනවා උපාධ්‍යාය කුටියක් වෙහෙරක් සංඝාවාසයක් තියෙනවා නම් ඒක කැලිකසල වෙලා තියෙනවා නම් ඒක සුද්ධ කරන්න ඕනේ. ඒ සුද්ධ කරන විදිය සම්පූර්ණයෙන්ම අර කලින් කියපු විදිහටම තියෙනවා. ඇඳ පුටු ඒ වගේ තැනකින් තියලා බිත්ති එහෙම හොඳට රෙදි කෑල්ලකින් පිහදාලා බිත්ති මිදුල බිම එහෙම හොඳට පිහදාලා ඊළඟට පාපසි ටික අයින් කරලා ඒ ටික හොඳට හොදලා ඒ කරුණු ටික ඔක්කොම මේ විදිහට කරන්නට ඕනේ. ඊළඟට අර සිවුරු තියන හොදන්නට ඕනේ. මකුල් දැල් කඩන්නට ඕනේ අර කඩන්න කියපු විදියට කලින් කියපු විදියටම මකුල් දැල් කඩලා ඒ ඒ කටයුතු ටික ඒ කියන්නේ කුටිය සුද්ධ කරන්නට ඕනේ. අතුපතු ගන්නට ඕනේ. පාපසියම් වේලලා ඒවා සකස් කරලා හප ඇතුලෙන් තියන්නටත් ඕනේ. කිසියම් විදියකට මේ අනිකක් විනාශ නොවේවා කියන අදහසින් පඩික්කන්තන ගියව හොදන්නට ඕනේ. ඊළඟට අර විදිහටම කියනවා හුලංගෙන පැටි ජනෙල් වහන්නට ඕනේ. දැන් බානකතර උපාධ්‍යයත් එක්කම ඉබල තියෙන්නේ. නැත්තම් හුලංගෙනකොට ඒ ජනෙල් වහන්න ඒ දිශාවල ජනෙල් ටික වහන්නට ඕනේ. ඊට පස්සේ රාත්‍රී දවල් කාලේ දැන් ඒවත් කරන්න තියෙනවා. උපාධ්‍යාය කුටිය සුද්ධ කරනකොට ඒ බලන්න දවසේ හැමදාම කරන එක. දවල් කාලේ කියන්නේ උෂ්ණ කාලයක් නම් දවල්ට වහන්න ඕනේ, රැයට අරින්න ඕනේ. සීතල කාලයක් නම් ජනදලවල් රැයට වහන්න ඕනේ, දවල්ට අරින්නට ඕනේ. ඊළඟට උපාධ්‍යයන් වහන්සේ ධර්මයේ කතා කරන තැන පිරිවෙන කියන්නේ එතන ධර්මයේ කතා කරන තැන තුන ඒවා සුද්ධ කරන්නට ඕනේ. ඒ වගේ ඒවා සුද්ධ බුද්ධ කරලා ඒ කටයුතු කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි. දැන් ඒතකොට ඒ කටයුතු ඔක්කොම දෙන උපාධ්‍යාය කටයුතු ඒ සියල්ලම කරන්න තියෙනවා. ඊළඟට උපාධ්‍යායයට පැවිද් ආචාර්යයට පැවිද්දේ හිත්තලවා වාසය කිරීමක් නැත්තම් අන්න ඒ අවස්ථාවේදී උපාධ්‍යායයට නැත්නම් ආචාර්යයට ඒක සංසිඳු විය යුතුයි කියනවා. වෙන කෙනෙක් ලව්ව හරහා කිව යුතුයි කියනවා. එහෙන උපාධ්‍යාන පැවිද්දේ හිතල වාසය කිරීමක් නැත්තම්. උපාධ්‍ය මිත්‍යා දෘෂ්ටි කරන් තියෙනවනම් ඒත් ඒක දුරු කරන්න තමන් උත්සාහ කරා යුතු වෙන කෙනෙක් ලව්වහව උත්සාහ කළ යුතුයි. ගරු යවතකටපත් වෙලා තියෙනවා නම් ඒ යවත පිළියම් කරන්න උත්සාහ කළ යුතුයි. තමන් ඒකට උත්සුක කටයුතු කළ යුතුයි. ඊළඟට ඒක ඒ ටික ඔක්කොම පැහැදිලි කරනවා. මූලය පටිඝාසනේ මානත අබ්බහානේ ඒ කාරණු කරන්න උත්සාහ කළ යුතුයි. ඒවා ඒවා කරන්න උපකාර කළ යුතුයි කියන උපාධ්‍යායයට උපාධ්‍යායයට ඊළඟට අනිත් විනය කර්ම ලැබිලා තියෙනවනම් නිස්සජ්ජන දැන් ඒවා ඒව කොච්චර ලැබුණත් දාලා යන්න කියලා නෑ. නිස්සජ්ජනීය කර්මේ, පබ්බාජනීය කර්මේ, සජ්ජනීය කර්මේ. ඒ කියන්නේ මේ මේවා ඔක්කොම තියෙන්නේ අර සංගයාගේ නිර්පණ කරුණෝනේ. එහෙම කරගෙන උපද්ද දාලා යන්න කියලා නෑ. ඒව කරද්දි ඒවට උපකාර කරන්න ඕනේ කියලා සද්දිහාරිකයා වෙන්නේ. ඊළඟ උපාධ්‍යාගේ සිවුරු හොදන්න ඕනේ කියනවා. සිවුරු පඩු ගහන්න ඕනේ කියනවා. පඩු හදන්න ඕනේ කියනවා. සිවුරු මහලා දෙන්නට ඕනේ කියනවා. ඊළඟට තමයි උපාධ්‍යායගෙන් ආචාර්යගෙන් අහන්න නැතුව නොවිචාරා වෙන කෙනෙකුට තමන්ගේ පාත්‍රය නොදී යුතුයි. ඔන්න විශේෂ කරුණු ටිකක් ඊළඟට. තමන් උපාධ්‍යායයෙන් ආචාර්යයෙන් අහන්න නැතුව තමන්ගේ පාත්‍රය වෙන කෙනෙකුට දෙන්න බෑ. වෙන කෙනෙකුගේ පාත්‍රයක් පිළිගන්නත් බෑ. ඊළඟට උපාධ්‍යායයෙන් ආචාර්යයෙන් අහන්න නැතුව තමන්ගේ සිවුරක් වෙන කෙනෙකුට දෙන්නත් බෑ. වෙන කෙනෙකුගේ සිවුරක් පිළිගන්නත් බෑ. ඒකවල තමන්ට පාත්‍රයක් ගන්නත් බෑ දෙන්නත් බෑ සිවුරක් ගන්නත් බෑ දෙන්නත් බෑ උපාධ්‍යායයෙන් ආචාර්යයෙන් අහන්න නැතුව. ඒ වගේම වෙන මොනවත් පිළිකරත් වෙන කෙනෙකුට දෙන්නත් බෑ. වෙන කෙනෙක් දෙන පිළිකර මුකුත් යන්නේ නැද්ද? උපාධ්‍යායයෙන් ආචාර්යයෙන් අහන්න නැතුව පාත්‍ර සිවුරු විතරක් නෙමෙයි වෙන මොනවා හරි පිළිකරක් තියෙනවනම් ඒවත් තමන්ගේව දෙන්නත් බෑ වෙන කෙනෙක්ගේව වෙන කෙනෙක් දෙන ඒවා ගන්නත් බෑ උපාධ්‍යායයෙන් අහන්න නැතුව ඊළඟට වෙන කෙනෙකුගේ කිස් බාන්න බෑ වෙන කෙනෙකුගේ කිස් බාන්න යන්න බෑ ඒ වගේම තමයි වෙන කෙනෙක් ලව්වා තමන්ගේ කිස් බාව ගන්නත් බෑ උපාධ්‍යායයෙන් අහන්න නැතුව තමන්ගේ කේස් බා ගන්නත් තමන්ගේ කේස් වෙන කෙනෙක් ලව බා ගන්නත් බෑ. ඒ වගේම තමන් වෙන කෙනෙකුගේ කේස් බාන්න යන්නත් බෑ උපාධ්‍යායයෙන් අහන්න නැතුව. ඒ වගේම උපාධ්‍යායයෙන් අහන්න නැතුව තමන්ගේ අතපය කියන අසනීප තියෙනවා නම් ඒවට බෙහෙත් හේත් කරන කාරණා අතපය මිරිකා ගැනීම මේ ඔලු මසාජ් කිරීම ආදී මේ සියලුම දේවල් උපාධ්‍යයන් අහන්න නැතුව වෙන කෙනෙකුගෙන් කරගන්නත් බෑ වෙන කෙනෙකුට කරන්න යන්නත් බෑ එතකොට ඒ ඒ කිසිම කාරණාවක් උපාධ්‍යයෙන් අහන්න නැතුව ආචාර්යෙන් අහන්න නැතුව කරන්න යත් කරන්නත් බෑ කාගේවත් තමන් කරව ගන්නත් බෑ කවුරුවත් ලව්වා. ඒ වගේම තමයි වෙන කාටවත් වත් පිළිවෙත් කරන්න යන්නත් බෑ. තමන් වෙන කවුරුවලව වත් පිළිවෙත් කරව ගන්නත් බෑ. ඒ කියන්නේ තමන් වෙන කාටවත් උපස්ථාන කරන්න යන්නත් බෑ. වෙන කවුරුවලව ලව්ව තමන්ට උපස්ථාන කරව ගන්නත් බෑ. උපාධ්‍යයෙන් අහන්න තියෙන්නේ. බලන්න එතකොට මේ බැඳීම කියන එකනේ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් එතනින් පිටපයින් දීලා නැහැ. කිසිදු දෙයක් Tamanට තනියම කරන්න අයිතියක් නැහැ. දැන් මේ මේ කරුණ ටික බැලුවොත් එහෙම. පාත්‍ර සිවුරු පිළිකර කීයක් දෙන්නත් බෑ කාගවත් ඒවා ගන්නත් බෑ. කෙස් බාන්න බෑ කෙස් බාවන්න බෑ කාගවත් තමන්ගේ බාව ගන්න බෑ ඊළඟට අතපය මිලික් ගන්න ආදී දේවල් කරව ගන්න බෑ කරන්න යන්න බෑ ඊළඟට වෙන කෙනෙක් ලව වත්පිළිවෙත් තමන්ට උපස්ථාන කරව ගන්න දේවල් කරගන්න බෑ වෙන කෙනෙකුට කරවන්න කරන්නත් බෑ වෙන කාටවත් කරන්නත් බෑ වෙන කවුරුලව කරව ගන්නත් බෑ. ඊළඟට වෙන භික්ෂුවකගේ පසුමහණෙක් වෙන්න බෑ. වෙන භික්ෂුවක් පසුමහණෙක් කරගන්නත් බෑ. ඒ කියන්නේ වෙන කවුරු හරි ගමනක් යනකොට යත් එක්ක යන්න බෑ. ඒ කියන්නේ එයාගේ එයා එයා තමන් දෙවනියා කරගෙන ඒ කියන්නේ තමන් උපකාරක මහානා කරගන්න බෑ වෙන කෙනෙකුගේ. තමනොත් වෙන කෙනෙක් කරගන්න බෑ. උපද්දෙන් අහන්න තුරු. ඊළඟට වෙන කෙනෙක්ව ලව්වා පින්ඩපාත ගෙන්නවා ගන්නත් බෑ. වෙන කෙනෙකුට පින්ඩපාත ගෙන්වලා දෙන්නත් බෑ. Taman ගෙනත් දෙන්නත් බෑ. උපදෙන් අහන්නතු. එතකොට වෙන කෙනෙකුගෙන් පින්ඩපාත Tamanට ගෙන්වා ගන්නත් බෑ. Taman වෙන කෙනෙකුට පින්ඩපාත කරලා දෙනවා කියලා උපස්ථාන කරලා දෙන්න ඒක කරන්නත් බෑ. ඒ වගේම උපාධ්‍යායකින් ආචාර්යයෙන් අහනසු ගමට යන්න බෑ. ඒ කියන්නේ ආරණ්‍යෙන් එළියට යන්න බෑ. සොහොනට යන්න බෑ. ඊළඟට ඇවිදින්න යන්න බෑ. ඊළඟ උපාධ්‍යය ගිලන්නම් අසනීපයිනම් දිවි තියෙන ජීවිතයේ තියෙන තාක්කල් උපස්ථාන කරන්නට ඕනේ. උපාධ්‍යා ගිලන් බවෙන් නැගිටින් නැගිටීම අපේක්ෂා කරන්නට ඕනේ. මහණෙනි මෙන්න මේ කාරණා තමයි ඉදං කෝබික්කවේ සද්දිවිහාරිකාන සද්දිවිහාරිකයා විසින් උපාධ්‍යායට පිළිපැදිය යුතු වත්තික වෙන්න මේක. එතකොට මේ වත්තික පණවන්න කලින් තිබ්බද නැද්ද? පණවන්න කලින් තිබ්බා. නිසා මේක විශේෂයෙන් මේ මේ මේ ටිකම අමතක තියාගන්න ඕනේ. මොකද මේ මේ ටිකෙන් විශේෂයෙන්ම අපට ඕන හිතට එන දේවල් කරන්න බැරි වෙනවා. මේක මේ කරුණු කිහිපයක් කියව පාත්‍ර සිවුරු අනිත් පිළිකර. කාගවත් ඒවා ගන්න බෑ, කාටවත් දෙන්න බෑ. Taman ඒවා දෙන්නත් බෑ, කාගවත් ඒවා ගන්නත් බෑ. ඊළඟට වෙන කෙනෙකුගේ කිස් බාන්න බෑ, අතපය මිරිකව ගන්න බෑ. වෙන කෙනෙකුගේ කරන්නත් බෑ, Taman කරව ගන්නත් බෑ. ඊළඟට වත් පිළිවෙත් කරන්නත් බෑ වෙන කාටවත් Tamanට කරව ගන්නත් බෑ. ඊළඟට පසුමහණයක් වෙන්නත් බෑ. Taman පසුමහණෙන් ගන්නත් බෑ. ඒ වගේම පින්දපාත ගෙනලා දෙන්නත් බෑ. Taman Taman ගෙන්නවා ගන්නත් බෑ. ඊළඟට ගුරුවරයන් උපාධ්‍යයන් අහන්න නැතුව ගමට යන්න බෑ. සොහොනට යන්න බෑ. ඇවිදින්න යන්න බෑ. ඊළඟට ගිලන් නම් ජීවිත අතීතේ උපස්ථාන කරන්නට ඕනේ. ඔන්න උපාධ්‍යාය සහ ආචාර්ය වචන. ඔය දෙකම. එතකොට තව එකයි තියෙනකොට උපාධ්‍යාය විසින් කළ යුතු වචන. ආචාර්ය විසින් කළ යුතු වචන. ගෝලයාට. ඊළඟට පැහැදිලි කරන්න සද්විහාරික වත උපාධ්‍යාය නැත්නම් ආචාර්යයා ගෝලයාට කළ යුතු වත් පිළිවෙත් පිළිබඳ. උපාධ්‍යායයට උපාධ්‍යායලයේ කාලේ ගුරුවරු ගැන ගෝලයෝ ගැන සැලකිලිමත් වුණේ නැහැ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා නිඳා කරන්න ගත්ත භාග්‍යතුන් වහන්සේට මේ ආරංචි වුණා. මේ කාරණා මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ වදාරනවා උපාධ්‍යායයට ආචාර්යයට සද්විහාරිකයාට කළ යුතු වත. පළවෙනිම කාරණා ඔන්න බලන්න. උපාධ්‍යාය ආචාර්යය ගෝලයාට කළ යුතු පළවෙනිම වත පළවෙනිම කාරණාව පෙන්වන්නේ උපාධ්‍යාය විසින් සද්විහාරිකයාට ධර්මය කියලා දිය යුතුයි. පළවෙනිම කාරණාව. නැවත නැවත කියලා දිය යුතුයි. අවවාද අනුශාසනා කළ යුතුයි. අනුග්‍රහ කළ යුතුයි. ඊළඟට උපාධ්‍යායට පාත්‍රයක් කියනවා නම් සද්විහාරිකයට පාත්‍රයක් නැත්නම් උපාධ්‍යාය දෙන්නට ඕනේ. ඒ වගේම නැතිනම් හොයලා දෙන්නට ඕනේ. පාත්‍ර. සිවුරු නැත්තම් සිවුරු හොයලා දෙන්නට ඕනේ. අනිත් පිළිකර නැත්තම් අනිත් පිළිකර හොයලා දෙන්නට ඕනේ උපාධ්‍යාය සද්විහාරිකයාට. ඊළඟට ওই ටික තමයි විශේෂ කරලා තියෙන්නේ. විශේෂයෙන් තියෙන්නේ ওই ටික. ඒ කියන්නේ අමතර ටික තියෙන්නේ උපාධ්‍යායගේ ප්‍රධානම කාරණාව තමයි ධර්මයේ දෙන එක පළවෙනි එක. ඊළඟට අවශ්‍ය සිව්පස්සේ නැත්තම් පිළිකර ඒ ටික හොයලා දෙන එක. ඊළඟ කාරණාව තමයි සද්දි විහාරිකයා නැත්තම් ගෝලයා අසනීප තත්වයට පත්වම ගිලන් වුණා. උපාධ්‍යායාට කළ යුතු වත් ටික එහෙම්ම අනිත් පැත්තෙන් කරන්න තියෙන උපාධ්‍යාය විසින්. ඒ කියන්නේ ගෝලයා ගිලන් වුණොත් එහෙම අසනීප වුණොත් එහෙම දැන් උපාධ්‍යායට මේ උදේ පාන්දර නැකිලා ගිහිල්ලා දත් දින්න දත් බෙහෙත් දීලා සිවුරු දීලා ඉව කරන්න ඕනේ. දැන් උපාධ්‍යාය කරන්නට ඕනේ. උදේම නැකිලා ගෝලයා ළඟට ගිහිල්ලා අන්න ගෝලයාට මේ දත් මුදින්න දෙන්නට ඕනේ, මුණ හොදන්න දෙන්නට ඕනේ, කන දෙන්නට ඕනේ, ඊළඟට ඒ වතුපතු ගන්නට ඕනේ. ඊළඟට පින්ඩ පාත යන යන්න කැමති නම් අඳනේ දෙන්නට ඕනේ, සිවුරු දෙන්නට ඕනේ, ඊළඟට කකුල් හොදන්න වතුර තියන්නට ඕනේ. ඒ හැම එකම උපාදේ කරන්න ඕනේ. ඒ කියන්නේ ගෝලයා විසින් උපාධ්‍යායර නිතර කරන වත උපාධ්‍යාය විසින් ආචාර්ය විසින් ගෝලයාට ගිලන් වුණාම සම්පූර්ණයෙන් කරන්නට ඕනේ. ඊළඟට ඒ අර පින්ඩපාත ගිහිල්ලා ආවට පස්සේ සිවුරු ගන්නට ඕනේ, සිවුරු වරන් අවුවේ දාන්නට ඕනේ. ඊළඟට පාත්‍ර හොදන්නට ඕනේ. පාත්‍ර හොදලා පින්න පාද යන්න දෙන්නට ඕනේ. මේ අවශ්‍ය පෑන් જાති දෙන්නට ඕනේ. ඇල් වතුරද උණු වතුරද අවශ්‍ය දේවල් දෙන්නට ඕනේ. නාන්න කැමති නම් නාවන්නට ඕනේ. අවශ්‍ය වතුර පිළියෙල කරලා දෙන්නට ඕනේ. ඇල් වතුරද උණු වතුරද ඒවා අවශ්‍යව පිළියෙල කරලා දෙන්නට ඕනේ. ඒ අවශ්‍ය සබන් පිළියෙල කරලා දෙන්නට ඕනේ. කුණු වතුල්ලන්නට ඕනේ. ඒ අර උපාධ්‍යායගත ඔක්කොම ටික තියෙනවා. ගෝලයා අසනීප වුණාට පස්සේ උපාධ්‍යාය විසින් ආචාර්ය විසින් කරන්න. ඊළඟට ගිනිහල් ගෙට යන්න ඕන නම් ඒත් එක ගිහිල්ලා ඒකට අවශ්‍ය උපකාරය සියල්ලම කරන්නට ඕනේ. ඒ වගේම සද්ද විහාරිකයි කුටිය සේනාසනේ අතු ගන්නට ඕනේ සුද්ධ කරන්නට ඕනේ. අර අර සුද්ධ කරන්න ඕන විදිය ඒ විදිහටම කරන්නට ඕනේ. උපාධ්‍යාය විසින් උපාධ්‍යායට කළ යුතු ටික ආචාර්යයාට කළ යුතු ඒ කුටියේ සකස් කරන විදිය ඒ ටික එහෙමම කරන්නට ඕනේ. ඊළඟට තමයි රාජවිහාරිකයාට සිවුරේ ඉන්න හිත්තල වේමන් නැත්නම් ඒකට උත්සාහ කරන්නට ඕනේ. වෙන කෙනෙක් ලව්ව හරි උත්සාහ කරවන්නට ඕනේ. ඊළඟට මිච්ඡාදිත්‍යගත තීම ඒක අයින් කරවන්න කියන්න ඕනේ කරුණු. නැත්නම් ඒකට කරුණු වෙන ලව්ව අය ලව්ව හරි කියවන්නට ඕනේ. ඊළඟට පිරිවෙස් ලබන්න කියන්නේ ගරු ආපත්වලටපත් වෙලා නම් පිරිවෙස් ලබන්න මානත් ලබන්න මූලය පටිකස්සන අබ්බහන අන්න ඒවා ලබන්න තත්ත්වයකටපත් වෙලා නම් ඒවාට අවශ්‍ය කටයුතු සියල්ලම කරන්නට ඕනේ ඊළඟට සජ්ජනීය පටිසාරණීය ඒ වගේ විනය කර්ම වලට සංගයාගෙන් නිරපණ ආදී විනය කර්ම වලට ලක් කරන ඒවට උපකාර කරන්නට ඕනේ ඊළඟට තමයි සිවුරු හොදන්නට ඕනේ සිවුරු පඳු ගහන්නට ඕනේ. පඳු ගහන දේවල් හදන්නට ඕනේ. එතන අස් කරන්නට ඕනේ. මෙන්න මේ දේවල් ටික ඊළඟට ගෝලයා නැත්තම් හද් විහාරිකයා ගිලන්නම් දිව්‍ය අසිතෙක් උපස්ථාන කරන්නට ඕනේ. මෙන්න මේක එයාගේ අසනීපේ නැගී හිටීම බලාපොරොත්තු වෙන්නට ඕනේ. මෙන්න මේවත් ටික උපාධ්‍යාය විසින් ආචාර්යයාට කළ යුතුයි කියලා කියනවා. එතකොට ඒ ටික ගිලන් වුණාට පස්සේ කරන්න ඕනේ අර නිරන්තරයෙන්ම උපාධ්‍යායට ආචාර්යයට කළ යුතු වත් ටික. ඒතර ආචාර්යයාගේ වතයි උපාධ්‍යායගේ වතයි දෙකම ඒ විදිහටමයි තියෙන්නේ. ඊළඟට සද්විහාරිකය දෙන්නම එතකොට එක්කෙනෙන්නේ. එතකොට සද්විහාරිකයාගේ වත ඒ ටික තියෙනවා. ඒ ටික තමයි වත්තස්කන්ධකයේ තියෙන්නේ. එතකොට වත් කියන කාරණාවේ ප්‍රධානම වත තමයි අර ආචාර්යගේ සම්බන්ධය, උපාධ්‍යායගේ සම්බන්ධයත් එක්ක එතකොට Taman Taman කිසි දෙයක් කරන්න අයිතියක් නැහැ. ඊළඟට ඉන්න තැනත් අනුව ඊට අනුව කටයුතු ටික කරන්න ඕනේ. එතනත් Tamanට ඕන විදියට ඉන්න අයිතියක් නැහැ. ඒ සුද්ධ බුද්ධ කරණ ඒවා ආදී ඒ සියල්ලම කරන්නට ඕනේ. හරි එච්චරයි වත් මොනවද අහන්න තියෙනවද? සමහරවිට මේ ඉස්සරහින් මේ කරන්නේ ඒක ඉස්සරහින් කරන්නේ ආගයන් වාසේ විමර්ශනය කිසිම විසජේ අනේ නේ ඒ අර විනය කර්ම කීපයක්ම තියෙනවා. තබ්බාජනීය කර්මේ ඊළඟට ඒක අර වෙනම තියෙන විනය කර්ම ටික. ඒ කියන්නේ සංඝයාගේ නිර්පණේව. නිර්පණේව දඬුවම් දෙනේව ඒව වෙනම තියෙනවා. අන්න ඒවා ටික වෙන්ගෙන් වශයෙන් ඒවා දුන්න සංඝයා දුන්නොත්. සංඝයා දුන්නොත් සංඝයා දුන්නොත් ඒවට උදව් කරන්න ඕනේ ඒවා ගෙන කීටින්. ඒකදී විනය කර්මය බලපාන්නේ අදිටි කෙනෙක් සම්බන්ධව තිසනවා. ඒකට බැරිලා හරියා සංඝයා තේරෙනකව විනයාව උපවැදි කරන්න ඕනේ නැත්නම් යවන්න ඕනේ කියලා උපවැදි කරන්න බෑ කිසි කෙනෙකුට. බෑ. උපවැඩි කියන්නේ සිවුරු අරවන්න පුළුවන් ගුරුවරයාට. උපසම්පදාව ප්‍රතිසේව කරවන්න බෑ. මේ කියන්නේ යාගේ කැමැත්තක් සොකැමැත්තක් නැතුව කිසිම විදිහකින් කරන්න බෑ. එයාගේ සොකැමැත්තෙන් විතරයි උපසම්පදාව ප්‍රතිසේව කරන්න පුළුවන්. සාමණේර කෙනෙක් සිවුරු අරවල ලබන්න පුළුවන්. උපසම්පදා කෙනෙක් එහෙම කරන්න බෑ. ඒ සාමණේර කෙනෙක් සිවුරු අරවල ලබන්න පුළුවන් ගුරුවරයෙක් තමයි. ගුරුවරයාගේ උපස්ථා කියන තු උපාධි සම්බන්ධ කෙනෙකුට මුකුත් කරන්න බෑ. සංඝ ආචාර්ය පද කියන එක ඒකත් සාධාරණ ඒතර ආචාර්ය විසින් ගෝලයට කරනවට කියන එක අපි කියනවා ආචාර්යයි ගෝලයි විතරක් එක තැනක ඉන්නවා නම් ඒක සාධාරණයි කියන නැත්නම් ගෝලෙ ගොඩාක් ඉන්නවා. ඒක හරි. ගොඩක් ඉද්දි ගෝලෙ ගොඩක් ඉද්දි එතකොට ඒකෙදිත් අර මේ කියන්නේ ඒ කියන්නේ ගෝලයාට කළ යුතුවත් එතකොට ඒවා සාධාරණ අනිත්‍යයට කියන්නේ කරන්න ඒක ඉතින් මේ ආචාර්ය පනවන එක තමයි ගොඩාම හරිම කාරණා. සමහර සංග කතිකාව කියලා සමහර තැන් වලට ආවේනික කතිකාවක් තියෙනවා. ඒ කියන්නේ විවිධ විදිහට මේ ඒ ඒ තැන දැන් අපි ගත්තොත් එහෙම වන්දන ඈ ආන්න අපි පින්ද පදන් දවස් ටික පින්වා ගන්න පැති ටික ඊළඟට වන්දනමාන කරණේ වන ඒ කාරණේ ඊළඟට ඔයගේ එක එක තැන්වල සංකතිකා දැන් සමහර තැන්වල කතිකාවට පොත්තටින් ගහලා තියෙනවා එතකොට ඊට අදාළ විදිහේ කතිකාවට ටික තමයි ස්වාමීන් වහන්සේ ගුරුවරයා ගෝලයාට ධර්මය කියලා දෙන්න ඕනේ ඒක තමයි ප්‍රධානම කාරණේ කියලා කතා කරා. එතකොට අපිට නේද ගුරුවරයෙක් ඉන්නවා ගෝලයෙක් ගොඩක් ඉන්නවා ගුරුවරයා හරි පිළිගත් ප්‍රසිද්ධ විශාල කෙනෙක් නම් එයා යම්කිසි මතයක් ඉදිරිපත් කරගෙන යනවා නම් ඒක මිත්‍යාදෘෂ්ටික පැත්තට බරයි නම් අර ගෝලයා කොහොමද ඒක මේ නැති කරන්නේ මේ වගේ ස්ථානයක තියෙනවා ඔව් ඒක නම් ඉතින් උත්සාහ කරන්න ඕනේ උනාට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒ කියන්නේ මේ ක්‍රමයේ අනුව දැන් කොමත් ගුරුවරයා කියන කෙනා තෝරගන්න සිතාම ලෙංගතු භාවයෙන්නේ එතකොට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ බැරි වුණොත් ඉතින් වෙන කවුරු අයිලව් හරි ඒ කියන්නේ ඒකට මොකද ජීවිතේ ගත කරන්න මෙහෙම එකක් තියෙනවා සාමාන්‍යයෙන් ඉතින් හරියට දැන් මේකේ අපි නිවැරදි ප්‍රතිපදාවෙන් කතා කරන තැනදී එහෙම ගුරුවරයෙක් වුණත් අර ප්‍රතිපදාව වෙන්නේ නැහැ කියන්නේ මෙහිම විනවත්තා තියෙනවා. අද සමාජෙත් කොහොමද තියෙනවා. නමුත් සමාජයේම ගුරුවරයාට අනුකූලව නම් ගෝලයා ඉන්නේ. දැන් අද අපේ සමාජය ගත්තාම ගෝලයා ඊට වඩා කෙනෙක් නෑනේ. ගෝලයා ගුරුවරයාගේ දේනමයි කරන්නේ. ඉතින් එහෙම ඉන්නේ නැද්ද ගුරුවරයා ගෝලයා ලක්හය නම් උත්සාහ කරවන්න. අද ස්වාමීන් සාදු සානාතේ මම ගුරුවරයා දාලා කියන්නේ තමයි ඒ වගේ සාරිපුත්‍ර සානන්ද නෙමෙයි උපසි පරිපාලකය. ඒක තමයි ඒ දාලා කියන්නේ කියන්නේ කියන්නේ ශාසනයට එන්නේ නැතුව. ශාසනේ නෙමෙයිනේ. ඒ කියන්නේ මේ බලන්නේ ගතිය. කියලානේ කිව්වේ. එක් කරගන්නේ නැහැ. ඊළඟට ජීවිත කාලෙම ඉන්නවා ඉන්නවා කියන එක ඒක පැහැදිලික. අසනීප ඒ කියන්නේ නෑ නෑ. මෙතන මෙතන අපි සාසනයත් එක්ක බලන්න සම්පූර්ණ මේ කරුණු ටික. දැන් බෝධිසත්වයොත් ආරකාරා මුද්දකරා මුත්තලාට ශීලණිය. ඒ අවසරේ පිටු බලහත්කාරයන් කළ අවසරකට ගන්නත් නෙමෙයි. ඊළඟට ගෝලයාගේ පැත්තෙන් තමයි මේ හික්මීමට අනිවාර්යෙන් අවුරුදු 5යි නැත්නම් ජීවිතය දක්වාම අසනීපණම් කොහොමවත් බෑ. අසනීපණම් ජීවිතය දක්වාම ඉන්න තමයි. ලෝකන සාරාංශය නැත්නම් වෙන වැඩි සංඥා ගණනක් නැහැ ඒක සම්මත වෙනවා පිළිවෙත් කරන්නේ නැහැ ඒකවල අර සංකීර්ණ පසුමහන කියන බය කියලා ඒකවල අපා සමන්ත දෙලසම සමවලක් නැත්තම් කරන්න කියනවා ඒක සම්මාදයක් මොනවද විදිහක් ගන්න ඒ ප්‍රශ්නේ අපේ කොහොමද ආගන්තුක වත කරන්නේ ආගන්තුක වත එතනින් එහාට යන්නේ ආගන්තුක කෙනෙක් ආපු හැටියට ආගන්තුකයාට කළ යුතු වත්පිළිවෙත් ටික ආවාසිකයා විසින් කරන්න ඕන. එතනින් එහා දෙයක් කරනවා නම් උපාධ්‍යයන් ඒ කියන්නේ ආචාර්යයන් අහන්න ඕන ආචාර්යකින් දෙත්ම කරනවා. සමන්ට ඕන දෙයක් කරන්න බෑ. අර ආගන්තුකට ඔතට වෙනම එකක් තියෙනවානේ. ඒ නිසා ආගන්තුකත කරන්න ඕන. ඉතිහාස කරන්න ඕනේ කියලා නේද? හ්ම්? ඔව්. අනිත්‍යතාවය අනිත්‍යයෙන් ඉන්නවනේ කෙනෙකුට දැන් අපි කැමතිවෙනතාවය කියන්නේ කැමතිවෙනතාව උත්සාහයෙන් වෙන්නේ ආගන්තුකයෙන් ඔව් ආගන්තුක මේ කියන්නේ එහාට ඔච්චර කැමති කෙනෙක් ආවත් උපස්ථාන කරන්න ඒ කටයුතු කරන්න යන්න බෑ ආගන්තුක ආගන්තුක කළ යුතු ටික විතරයි කරන්න පුළුවන් එතනින් එහා දේවල් වැය කරන ඒවා ආචාර්යෙන් අහන්නට ඕනේ. ආචාර්යයන් ඇත්තරම වැඩිහිටි කෙනෙක් අවසින් ආචාර්යයත් ඒ කාරණාව එක පෙළඹෙනවනේ. එතකොට අන්න ඒ කියන කාරණා ටික තමයි කරන්නේ. මේ අවසර ගන්නවා කියන එක තමයි විතර විතර කරගෙන යනවා මේ කරගෙන යන හැම වෙලාවෙම ගන්නවා කියන්නේ නැත්නම් මේක තමයි කොපාරක් අවසර ගන්න සමහර විදිහට මේක ඒක මේක තිබු කාරණා මේකම නිසම කරගම නෙමෙයි. ඒ කියන්නේ ගම් ගමේ ඇවිදින්න යන එක, ගමට ගමට යන එක. ඊළඟට පාත්‍ර සිවුරු පිළිකර ලබා ගන්න එක දෙන එක. ක්‍රිස්ටල් බාණික භාවනික අසනීපුණාම සම්භාහණය කරගන්න එක, කරවන එක. ඒවා නිතර නිතර කරන්නේම නෙමෙයි. නිතර කරන කාරණා කියනවා සාමාන්‍ය කෙනෙකුට හදිසියෙම හරි දෙයක් වුණාම කරන කාරණාව එක වෙනම කන්නේ මානසික පැත්තේ. ඔව් ඒ වගේ නේද? ඒ පාස්තර සිවුරු කියන්නේ උත්තර සංගීත ආගමන යන්නේ සංඝාටි පොරොව. අනිත් එක තමයි ඉතින් මේ දැන් අහම සනීපයක් කරන ගුරුවරයා කරන්න ඕනේ. අර බොහෝ ඉන්න තැනදී තමයි අර වෙන කෙනෙක් ලව්වා කරවන නැත්නම් ඒ අසනීප දිගට තියෙනවා මේ ගුරුවරයානේ ඒක කරන්නේ. එහෙනම් ගුරුවරයාගේ වතක් නේ. ඊට පස්සේ ළඟට දැන් අපේ නම් සංකල්පයක් වදිනවා ඇතුළේ සංකල්ප වැඩ ඉනවා එතකොට ඇවිල්ලා වදන්නේ එහෙම සතාවක් නෙදෙන්නේ. එතකොට සංකුලයක වැඩිම සමාජාවක් ගමේ කියන පාටේ වැඩිනකොට ඒ ගමේ ඉදිරියෙන් කියවත් එහෙම වළඳලාම යන අපේ ඉදිරියෙන් කියලා එහෙමත් එහෙම ඒ ආරාධනාව පිළිගන්නවද? ඔව්. තනියම ඉන්න තැනක නම් වරදන්න කිව්වොත් පිළිගන්න පුළුවන්. තමයි කැමති නම්. කරන්න ඕනම කියන එකන්නේ. එතකොට ඒ සුදුසු විදියට මේ ඔක්කොම ටික පිළිපදින්න ඕන. මොකද ඒ කාලේ මොකකින් තියෙනවනේ. ගෙවල් වලට දාන්න. නෑ පාවහන කොහොමද? නෑ පාවහන ඇත්තටම කොහොමද පාවිච්චි කර සංවරේ කොට ටක ටක ටක ගාලා හද්ද එනවනේ පිටවදනකොට. ඒක තමයි ගොඩක්. කොහොමත් මධ්‍යදේශික සමාජයට ප්‍රවාහන කියන්නේ ආරණ්‍ය විතරයි අනුදැල්ලා තියෙන්නේ. ප්‍රත්‍යන්ත දේශවලට ප්‍රශ්නයක් නැහැ කියනවා. ඒ අර ගොඩාක් අසංවරේ, ඒ කියන්නේ අර ප්‍රියභාවය නැතිකම මිනිසුන්ගේ අපහැදීම් ඔන්න ඔය කාරණුත් එක්ක. වෙන දෙයක් නෙමෙයි. අකුසල පිළිගන්නවා කියන්නේ පින් පිඟානතර දාන සෑම බෙදනකොට පිළිවෙලකට තියන්නේ. අන්න ඒ වගේ පාත්‍රයකට හරි පිළිවෙලකට තියාගන්න. සකසලා ඊට පස්සේ පිළිගන්නකොට ඊළඟට නැත්තම් අර එහෙම මෙහෙන් දාගෙන දාගෙන එහෙම ඇති. වරදන්න පුළුවන් වෙන විදිහට. සකසලා වරදනවා කියන්නේ පැත්තකින් ගලාගෙන ඒක ෆික්ස් ෆික්ස් ඒ කියවලා තියෙනවා මැදින් ගණන් නැතුව කොණින් ගණන් නැතුව පැත්තකින් ගණන් ගන්නවා. ඒකයි දානවල පිළිවෙල පූජා කරන්නේ අමතර නමදානොත් උපදීයන්ගේ අනුකරණ අපේ එතකොට මෙහෙම එතන දාන කෙනෙක් පිළිකර එතකොට දැන් උපාධියත් එක්කෙනෙක්ම තැවෙන්නේ ආචාර උපාධියත් එක්කෙනේ යවෙන්නේ එතකොට ඒ ඒක උනත් පිරිසට දෙන එකක් ඔය ඇත්තම අර වර්තමානයේ තියෙන පුජ්‍යලිකව විශේෂයෙන්ම ඔක බලපාන්නේ පුජ්‍යලිකව දෙන්නේ. ගන්න එකයි දෙන එකයි. සංඥාට පොදුවේ ලැබෙන කාරණාවකදී ඒක අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙනස ඔක්කොම දැන් ප්‍රාද්‍යයත් එක්කම ඉන්නේ. මේක ප්‍රධානයෙන් තියෙන සිවුරු පිළිකර අනිත් ඒවත් ඊළඟට ඉතින් අර විශේෂ කරලා දෙනවනේ. මේ ධම්පරතේදී මේ එළි ධර්මයේ අසලේ බන්ලා කතා කරලා ඉස්සරහට ඒකට කටින ජීවය පිළිගන්ත විශ්වකට ආශාවද කියලා නැතුව යන අවසරයක් තියෙනවා කටිනේ පිළිබඳව නම් මමත් ඕක දන්නේ නැහැ මොකද මම අධ්‍යයනය කළත් නැහැ මොකද හේතුව මේ කාලේ ගොඩක් අදාළ නැති නිසා නවත් කටිනේ සම්බන්ධයෙන් ඒ මොකද හේතුව මේ කටින ආනිසංශ වල තියෙන්නේ තියෙන කාරණා ටිකනේ. දැන් අද කාලේ මම කලින් දවසක කිව්වා. ඔය කරුණු ඔක්කොම ආනිසංශ ටික වැදගත් වෙන්නේ චීවර අඩුයි. ඒ කාරණුත් එක්කනේ. නමුත් දැන් කාලේ දුර්වලම තියෙන කෙනාට කටිනේ හම්බ වෙනවා කියන එක නෑ. එහෙම එකක් අතන් චීවර දුර්වල නෑ. ඉතින් ඒ නිසා ගොඩාක් ඒවා ප්‍රායෝගික නෑ. අද කාලේ ඒ කියන්නේ සමහර කරන කාරණා ඒකෙදි උපාධ්‍යයෙන් නිදහස්ද කියලා කියන්න මට ඒකාන්තයෙන් අමාරුයි. අඩුම තරමේ ඕක නෙමෙයි. වස්වසල තියෙද්දි කොහේද? දැන් වස් කඩා ගන්න තු වස්වල ඉන්නට ඕනේ. නමුත් ආචාර්ය උපාධ්‍යය කිව්වට පස්සේ වාස් කඩන එක කඩාගෙන යන්න ඕනේ. පස් කැඩීමක් හදාලා නෑ. ඔය හැරි වස්සසලා තිබ්බ දැන් අපිට මෙහෙම වස්සසෝ කියලා. ඒත් යනවා. දැන් ආචාර්ය කියනවා. කියන්නේ ඉච්චරට ආචාර්යයට සම්බන්ධයක් දෙන්නේ. තමන්ට තනියම හරි කොහේ හරි වස්සසාන හිටියත් එතන එතන ඉන්නදී ආචාර්යයෙක් මොන හරි අනක් කියනවනම් වස් කැඩෙනවද නැද්ද ඒ කතාව අදාළයි. සඳහන් කරන විදියට වරිණා කියන විස්තරාත්මකව ධර්මස්ය නෑ ගමටම සම්පූර්ණ විස්තර ඉපදිනාට දෙවියන් කියන තැන වලට නෑ නිකන් ගමට යන්නත් බෑ. කියන්නේ නිකන් ගමට යන්න බෑ ආරණ්‍ය ඇතුලේ ඉන්න. ගමට යන්නේ පින්න බාදලේ විතරයි. නිකන් එළියට යන්න බෑ කොහොමද? දැන් සාමාන්‍යයෙන් ගෙදරකුණත් සිල්සත් තියනවනේ කියලානේ. මං කඩේට ගිහිල්ලා මං අහවල් තැනට යනවා. දැන් මෙතන කියලා යන එක නෙමෙයි විය යුත්තේ අවසර අරගෙන යන එක. ආරාධනා කරොත් පින්ඩපාත යන්න බෑ. අපිට ඕන දෙයක් කියලා ඉල්ලන්න බෑ. එයාලා ආරාධනා දානයක් දෙන්න ආරාධනා කරනවා එහෙම යන්න පුළුවන්. කවරුවත් කියන්නේ අපිට තියෙන එයාලා ඕන දෙයක් ඉල්ලන්න පුළුවන්කම එක එහෙම වුණාට පස්සේ අර එයාලා ඕන දෙයක් දෙනවා. ඒකයි හේතුව. ඕන දෙයක් දෙන නිසායි එහෙම ඉල්ලන්න එපා කියන්නේ. සනසට පින්පාතියේ වැඩිය මූල දිහා බලන්නේ කියලා කීසනද ඒකට යාම පූජා කරන්නේ ඇවිල්ලා ඒක අපි පාත්‍රයේ පාත්‍රය දිහා බලන්න. ඉස්සරහට බලන්න. ඒ කියන්නේ අපට ඈතින් ටිකක් දුර එනකොට පේනවනේ. එතකොට ඒ ටික විතරයි පේන්නේ ළඟ ඉන්නවා කෙනෙක් ඈතින් ටිකක් දුරදි පේනවා. කෙලින් කොහොම හැරලා මොන බලන්නේ. පිරිකා පූජනා කරනවා. ඔව්. මේ වත් ටික හරියට වෙනවනම් ඇත්තටම මේ ධර්මයේ ඉගෙන ගන්න පැත්තට ලොකුවට ලොකුණක් තියෙනවා. ධර්ම ප්‍රතිපදා පැත්තට. ඉතින් මේ හැම වතක්ම මුල් යුගයේ පනෝපන තියෙනවා. පනවන්න නැතුව කරපු දේවල්. අන්න ඒකයි විශේෂත්වය. එහෙනම් ධර්මයේ ප්‍රතිපදාව යන නම් අනිවාර්යයෙන්ම මේවා එහෙමම වෙන්න ඕනේ. මොකද පනවන්න නැතුව කරා කියන්නේ හිතුවෙච්ච කරණානේ ප්‍රතිපදාව යන කෙනෙකුට. එහෙනම් අනිවාර්යෙන් ඒ කරුණ වෙන්න ඕනේ. පැනවීම බරක් නෑ බරක් නෑ. අනිත් එක මේක කල යුතු නිසා කරනවා කියන තරම් නෙමෙයි මේක අනිවාර්යෙන් අපි තුල අවංකව ඇතුලෙන් ගන්න ඕනේ. අවංකව ඇතුලෙන් මේ කාරණා වෙනකොට ඇත්තටම මාර්ගය වැඩෙනවා. නැත්තම් අරක නිසා මේක නිසා පණවපු නිසා පණවපු නිසා හරි කරන්න ඕනේ. නමුත් අපි අර නිකන් අර මේ නීතිය රූලට කරනවා වගේ නීතිය අනුව එහෙම කරන්නේ ඇතුළ දිනු වෙන්නේ නැහැ. අපි කියන්නේ බුත්තානුමෝදනා කියන්නේ වටානුමෝදනා. බත්තග්ග. බත්තග්ගේ. ඒ කියන්නේ බත්තග්ග කියලා කියන්නේ දානශාලාව. දානි ගන්න තැන. ඒක වර්ධවා විග්‍රහ කිරීම තමයි දානින් පස්සේ කියන එක. බත්තග්ගේ කියන්නේ දන් හලේ කියන එක. ඉතින් මේ ටික හරියට පිළිපදින්න මේ මේක විශේෂයි. මේවත් ටික මේක අනිවාර්යයෙන්ම කියන්නේ ඇත්තටම ඇතුළ වැඩනකොට මේ ඇතුළ වැඩින කෙනෙක් ගුණවත් කෙනෙක්ගේ මේ කාරණා හැමම සිද්ධ වෙනවා. බලෙන් කරනවා කියන එකක් නෙමෙයි. තමන්ගේ තැනට තමන්ගේ දෙයට ඉඩක් දෙන්නේ නැහැ.